අදත් අපිට ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තියෙනවා. ඉතින් අපි සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් විතර ලැබුණා. හොඳයි. ඒත් එක වගේ ප්‍රශ්න දෙක තුනක් තිබුණ නිසා ආධුනිකයන්ගේ මම ඒ ප්‍රශ්න දෙක සාකච්ඡා කරනකොට අනිත් ඒවට ඒවට උත්තර ලැබෙයි කියලා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා මෙම භාවනා වැඩසටහනට සහභාගී වූ දෙවෙනි අවස්ථාවයි සක්මන් භාවනාව වසර එකක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි වැලිමඩුවේ පාදයේ තබද්දී සිනිඳු ගතියක්ද ලනුපැදුරෙහි පායට රළු ගතියක්ද දැනේ විනාඩි 20ක් පමණ සක්මන් කිරීමේදී දකුණු කකුලෙහි වලලු කර සිට කකුලේ වේදනාවක් හටගත්තා ඉන්පසු බරගතියක් දැනුනි. එවිට වේදනා වේදනාවයයි මෙනෙහි කළෙමි. විනාඩි 30කදී වම් කකුලේ වේදනාව හටගත්තා. ටික වේලාවක් වේදනාව මෙනෙහි කිරීමේදී වේදනාව නැති විය. භාවනාව වැඩි දියුණු කිරීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඇවිදිනකොට ඒ කියන්නේ අපිට ඒ තරම්ම ඇවිදලා පුරුද්දක් නැත්නම් ඉතින් ওই වගේ කරදර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට පොඩ්ඩක් බලන්න ඇවිදින වේගයේ යම් වෙනස්කම් තියනවද කියලා. කියන්නේ අපි සාමාන්‍ය වේගයක් නම් පවත්න්නේ අපිට හුරු පුරුදු වේගය නම් පවත්න්නේ. ඒ වගේමයි මුකුත් ආයාස කර විදිහට නෙමෙයි නම් සක්මන සිද්ධ වෙන්නේ. ඒ තරම්ම ගැටලු සහගත වෙන්න බෑ. ඒ කියන්නේ අපි හිතමු භාවනාව අමතක කරලා අපි නිකන් ඔහේ ඇවිදිනවා නම් අපි එතකොට ඇවිදිනකොට පාවිච්චි වෙන යම්කිසි අපිට පුරුදු වෙච්ච වේගය තියෙනවා නම් ඒ බඳුම වේගයක් මෙතෙන්දී පාවිච්චි කරන්න උත්සාහත් වෙන්න. මෙතෙන්දී මොකක්වත් කෘතිමව කරන්න යන්නේ නැතුව තමන් නිකන් ආයාස කර විදිහට හිතලා මතලා ලොකුවට මේ ආයාස කර විදිහට මුකුත් කරන්න යන්නේ නැතුව කයට බොහොම සැහැල්ලුවෙන් ඇවිදින්න ඉඩ දෙන්න. ඊට පස්සේ අපි එතන එතනේ කය નિરાයාසයෙන් ඇවිදිනකොට අපිට දැනෙන දේ තමයි අපි දැනුවත් වෙන්නේ. දැනෙන දේ තුළ තමයි අවධානය තියන්නේ. ඉතින් අපි සමහර වෙලාවට නිකන් අනවශ්‍ය විදහාවට විදිහට බොහොම හිමින් ඇවිදින්න යනවා අතනි මේ පාදේ නිකන් අර මේ තියන්න යනවා. එහෙම කරන්න ගියාම ඉතින් අර මේකේ සමබරතාවය තියාගන්න බැරුව යම් යම් අනවශ්‍ය වේදනා ඇති වෙන්න පුළුවන්. يعني ඔවා වළක ගන්න පුළුවන් අපේ මේ සාමාන්‍ය වේගයක් හුරු පුරුදු වේගේ පවත්ව ගත්තනම්. ඉතින් අනිත් එක ඉතින් ඒ තරම පුරුදු නැත්තම් ඇවිදලා එහෙම නැත්තම් වයසක නම් හුඟක් ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒවා ඉතින් යම් යම් උපක්‍රම හරහා මේ දුරු කරගනිමින් යන්නයි තියෙන්නේ. හරි. පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව කිරීමට අපහසු විය. ඔබ වහන්සේගේ උපතිස් පරිදි බුද්ධානුස්සති හා මෛත්‍රී භාවනාව සුළු වේලාවක් කළෙමි. ඉන්පසු වම් අත මත දකුණු අත තබා එහි උණුසුම උණුසුම වශයෙන් මෙනෙහි කළෙමි. එමෙන්ම ශරීරයේ පුටුව මත තෙරපීමෙන් ඇතිවන උණුසුම මෙනෙහි කළෙමි. පාදයේ පොළවේ ස්පර්ශ වීමේදී ඇතිවන උණුසුමත් මෙනෙහි කළෙමි. ඉන්පසු හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කළෙමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල වැටීම දැනෙන්නට පටන් ගත්තා. සියුම් හුස්ම රැල්ල කෙරෙහි හිත යොමු කළෙමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල නොදෙනී ගියා. නැවත හිත නාසිකාග්‍රයට යොමු කර සිටියේදී නැවත සියුම් හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගත්තා. මිසේ ටිකකින් හුස්ම ගැනීම නොදෙනී ගියා. නැවත දිග හුස්මක් වැටහුණි. එවිට දිග හුස්ම දිග හුස්මයයි මෙනෙහි කෙලිමි. මිසේ කිහිප වතාවක් ඇති වී නැති වී යන හුස්ම රැලි දෙස දෙස බලා සිටියෙමි. තවද මුහුණාවට කසනවා කසනවා වගේ දැනෙන්නට විය. මෙම කැසීම කෙරෙහි හිත යොමු කිරීමේදී නැවත නැවත හුස්ම රැලි වැටීම ආරම්භ වුණි. මෙම භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපවහන්සේගේ උපදෙස් පතමි. හොඳයි කළා තියෙන හොඳයි. ඒ කියන්නේ අපිට එකපාරටම ආස්වාස ප්‍රසආසයේ වැටෙන්නේ නැත්නම් ඔය වගේ පොඩ්ඩක් ඉතින් අර හිතේ පොඩ්ඩක් මධ්‍යස්ත කරගෙන එහෙම නැත්නම් සැහැල්ලු කරගෙන ඔය බුද්ධානුස්සතියේ මෛත්‍රිය පොඩි වෙලාවක් කළා. ඊට හිතේ ඇති වෙනවා නිකන් අර සම්පහන්සනයක් කියලා ඔකට අපි කියනවා නිකන් පොඩි සතුටු සහගත ස්වභාවයක් හිතේ ඇති වෙනවා. ඇත්තටම අපි භාවනා කරද්දී හිතේ ඇති වෙන්න ඕනේ වගේ අර පසුබිමක්. අපි නිකන් හිත හිර කරගෙන, තද කරගෙන, රළු කරගෙන මේ එහෙම නැත්නම් හිත වැටිලා භවනා කරන්න හරි අමාරුයි. අපි තුලට අපි තුමු සීලය ආවර්ජනා කරද්දී අපිට එනවා නම් සතුටක්. අද මම දවස ඔන්න උතුම් වූ සීලයක් සමාදන් කරලා වෙලා වෙන්දර වඩා කැපවීමකින් මම මේ වැඩේ කරනවා කියලා. එතකොට පොඩ්ඩක් සතුටක් එකතු වෙනවා. නැත්නම් අතීතයට වඩා දැන් මගේ චරිතේ නැත්නම් මගේ ජීවිතේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. මම මේ ආධ්‍යාත්මික ජීවිතයක් වෙනුවෙන් උත්සාහයක් දරනවා කියලා පොඩ්ඩක් මෙනෙහි කරනකොට හිතේ සතුටක් එනවා. මෙන්න මේ වගේ අපි නිකන් අර දැන් තමන් ඉස්සලට සාපේක්ෂව යම් සත්පුරුෂ ගුණයක් දිනු කරනවා කියලා අපි අපි ගැන සතුටක් ඇති කරගන්න පුළුවන් නම් අන්න එතකොට ඒ බඳුවේ සතුටක් එහෙම නැත්නම් ඒ දඬු ඒ බඳු පුංචි මේ ප්‍රමෝදයක් ඇත්තටම භාවනාවට හොඟා ප්‍රයෝජනයි. අපි නිකන් මේ කරන්නන් වාලේ කරනවා වෙනකොට අපි තුල නිකන් අන්න ඒ වගේ බොහොම සැහැල්ලු ගතියක් සතුටු සහගත ස්වභාවයක් ඇතුව භාවනාව පටන් ගන්නවා නම් අන්න ලස්සනට භාවනාව වැඩෙනවා. ඉතින් ඒ ගතිය ටිකක් හදලා දෙනවා මේ මෛත්‍රී භාවනාවෙන් බුද්ධානුස්සතියෙන්. මොකද බුදු ගුණයක් මෙනෙහි කරනකොට ඒ වගේම තවත් කෙනෙකුට මෛත්‍රියක් වඩනකොට අපේ හිතේ ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. අන්නේ ප්‍රසන්න භාවය පදනම් කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේ ප්‍රසන්න භාවයක් ඇති කරගන්න ඇති කරගෙන ඒ වෙලාවේදී අපි ආනාපාන සතියට යොමු වෙනකොට හුඟක් වෙලාවට සමාලාවට හුස්ම රැල්ල සංසිඳලා තියෙන්න පුළුවන්. හුස්ම රැල්ලත් බොහොම ශාන්ත විදිහට තියෙන්න පුළුවන්. ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. දැන් එතකොට ආයෙත් බලෙන් හුස්ම ගන්න යන්න එපා. බොහොම નિરાයාසයෙන් දැන් හුස්ම වැටෙනවා. කය ස්වාභාවිකව හුස්ම ගන්නවා. අන්නේ ස්වාභාවිකව කය ගන්න හුස්ම ගැන අපි දැනුවත් වෙනවා. නාසිකාග්‍රය අපි හිත තියාගෙන ඉන්නවා. කය දැන් ස්වාභාවිකව හුස්ම ගන්නවා. අපි බොහොම සැහැල්ලුවෙන් ඒ ගැන දැනුවත් වෙනවා. ඉතින් ඇත්තටම අපිට කරන්න තියෙන හරි සරල දෙයක් මේ සරල එන්න අපේ හිතේ සමබරතාවය හදාගන්න එක තමයි අමාරු. ඉතින් ඒක ඒකට තමයි හුඟා කල් ගත වෙන්නේ අපි කොහොමද මේ සමබරතාවය ලස්සනට හදාගන්නේ. මේ සමබරතාවය හැදුනා නම් ඉක්මනටම වැඩේ සිද්ධ වෙනවා. නමුත් මේ සමබරතාවය හදාගන්න හිතේ තියෙන කෙලස් ටික පොඩ්ඩක් අයින් කරගන්න ඊළඟට හිතේ තියෙන තද ගති රළු ගති පොඩ්ඩක් පැත්තකින් තියාගන්න නැත්නම් සමහරවිට හිතේ තියෙන මාන්නක්කාරකම් පොඩ්ඩක් පැත්තකින් තියාගන්න හරි සරල මනසක් හදාගන්න තමයි හුඟක් කල් යන්නේ. අපි එතකොට අර කොහොම සරල ආදුනික මනසක් නැවුම් මනසක් එක්ක මේ වැඩේ යනකොට අන්න හොඳට භාවනාව වැඩෙනවා. එතකොට අන්න ආස්වාස ප්‍රස්වාසයේ බොහොම සියුම් වැටහෙනවා. ඒක වැටහිගෙන යනකොට ඔන්න හිත අපිටම එකඟ වෙනවා හුස්ම රැල්ල සංසිඳෙනවා ඒ සංසිඳුණාට පස්සේ පුළුවන් නම් මේ මතුවෙන ධාතු ගුණ නැත්තම් වේදනාවන් බලන්න අපි එක පාටම මේ මතුවෙන දේවල් බලන්න ගියොත් මේ රළු හුස්ම රැල්ලක් තියෙන වෙලාවෙදී එහෙම නැත්තම් ඒ තරම්ම සංසිඳිච්ච නැති එකඟ වෙච්ච නැති හිතක් එක්ක අපි අරව බලන්න ගියාට චරම වැටහෙන එකක් නැහැ. හැබැයි උත්සාහ කරාට වරදක් නැහැ. කියන්නේ අපි මේ හිතමු උදාහරණයක් වශයෙන් ඔන්න වේදනාවක් හට ගන්නවා. නැත්නම් ධාතු ලක්ෂණයක් හට ගන්නවා. ඒක අපි බලන්න යනවා. බලන්න ගියාට අපි හිතමු එතන අවධානය හිටින්නේ හිත විසිරෙන්න ගන්නවා. එහෙමනම් ඒ කියන්නේ අපි ආයෙත් ආනාපාන සතියට අනේක වටිනවා. ගිහිල්ලා ආයෙත් හොඳට ආනාපානේ බල බල ඉඳලා ඒකෙන් හොඳට එකඟතාවය හදාගෙන හැදිච්ච එකඟතාවයෙන් ඔන්න ආයෙත් ගිහිල්ලා අපි උත්සාහත් වෙනවා. දැන් අපි දුන අර දැන් මේකේ ඉඳලා තියෙන වගේ කැසීමක් වගේ දෙයක් ඔන්න හටගත්තා. ඒක ඔන්න බලන්න ගියා. එතෙන්ට දැන් අවධානය යොමු කරගෙන ඉන්නවා. දැන් එතකොට එතන තියෙන ස්වභාවයක් පොඩ්ඩක් වැටහෙන්න පුළුවන්. කියන්නේ මේ දේවල් එකපාරට අපිට 100%ක් වැටහෙන්නේ නැහැ. පොඩ්ඩක් හැබැයි අපි නැවත නැවත උත්සාහය යෙදෙන්න ඕනේ. ඒ යෙදෙනකොට තමයි ඔන්න මේ මේ කැසීමක් වෙන්න පුළුවන්, නලියෙන ස්වභාවයක් වෙන්න පුළුවන්, කම්පන චංචල ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ දිගේ අවධානයෙන් ඉන්නකොට අන්න ඒක ටික ටික ටික ප්‍රකට වෙන්න ගන්නවා. එතනත් අපේ අවධානය වැඩි වෙනවා. නැත්නම් ඒක බලන්න බලන්නත් ඒ තියෙන ස්වභාවය ගැන දැනුවත් වෙන්න දැනුවත් වෙන්නත් එතනත් සතිය දියුණු වෙනවා එතනත් සමාධියක් දියුණු වෙනවා. ඒ වගේමයි මේකේ ස්වභාවය වැටහෙනකොට පොඩ්ඩක් ප්‍රඥාවක් දියුණු වෙනවා. අපි තුම එතන බල බල ඉඳලා හිත හුඟක් විසිරෙනවා නම් ආයෙත් ආනාපාන සතියට යන්න පුළුවන්. ගිහිල්ලා හදාගෙන එන්න පුළුවන්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ ඔසවා නැවත බිම තබනවත් සමග පටවි ධාතුන්ගේ ගැටීමෙන් වැලි පොළවේ රළු ගතිය දැනීමත් හොඳින් අවුව ඇති වේලාවක නම් තද උණුසුම් ගතියද දැනීමක් සිදුවේ. නැවත පයේ බීමේදී දැනුණු රළු ගතියද උණුසුම් ගතියද නැතිව යයි. මෙම සංසිද්ධිය පාදයේ බිම තැබීමේදී හේතු වේ ඵලයක් වශයෙන් හටගත් බවත් පාදයේ නැවත එසවීමේදී හේතුව නැතිව යාමෙන් ඵලය නැති වූ බවටත් භාවනාවේදී මෙනෙහි කිරීම නිවැරදිදයි පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් ඒක හොඳයි. වරදක් නැහැ. ඒක ස්වාභාවිකව වැටහෙන්න ඉඩ හරින්න. අපි කියන්නේ අපි තුන් පරිසම්පාදය ගැන බණක් අහලා ගිහිල්ලා ඒක එතෙන්දී කල්පනා කරන්න යන්න එපා. මෙතෙන්දී අපිට තේරෙනවා නම් අපි තුමු පාදය පොළවේ පතිත වෙනවා. ඔන්න එතෙන්දී ස්පර්ශයක් සිද්ධ වෙනවා. ස්පර්ශයත් එක්ක දැනීමක් හට ගන්නවා. පස්සපච්චා වේදනා. ස්පර්ශයත් එක්ක ඔන්න වේදනාවක් හට ගන්නවා. දැනීමක් හට ගන්නවා. කියන්නේ ඒක ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බල බල යන්න කිසිම වරදක් නැහැ. හොඳට අපිට පටිච්චසමුප්පාදයේ තියෙන මේ ප්‍රධාන න්‍යාය. ඔකට කියනවා පටිස් මේ ඉදප්පච්චේතාව කියලා. හිමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති. මෙන්න මේ ඇතිකල්හි මෙය ඇතිවේ. මෙය ඉපදීමත් සමග මේකත් උපදී. ඒ කියන්නේ ස්පර්ශය ඇතිකල්හි ඔන්න දැනීමක් හට ගන්නවා. ස්පර්ශයේ ඇතිවීමෙන් නැත්නම් ස්පර්ශයේ හට ගැනීමත් එක්ක ඔන්න වේදනාවක් දැනීමක් හට ගන්නවා කියලා. අන්නේ සිද්ධාන්තය අපිට මෙතෙන්ද වටහා ගන්න පුළුවන්. එතන පටිසමුපාදයේ ඔය වගේ කියන්නේ ඊටාම වැදගත් වෙන්නේ අංග 12 පාඩම් කර ගැනීමම නෙමෙයි. ඊටාම වැදගත් වෙන්නේ කොහොමද මේ ඊටාම සූක්ෂමව එක හේතුවක් තව ඵලයකට මුල් වෙන්නේ. මේ අතර මේ පටිසමුපාදයේ තියෙන අංග යුගල යුගල හැම එකක්ම අර අපි කියපුවේ න්‍යායට පටිසමුපාද න්‍යායට පටිසමුපාද ධර්මතාවයට ඉදප්පච්චේතාවට සාධක වෙනවා. නැත්නම් මේ ඉදප්පච්චේතාව පූර්ණේ කරනවා. ඔකට මොකක් තව කියනවා මේ සම්තෘප්ත කරනවා. සම්තෘප්ත කරන්න මේ යුගල යුගල ඕන එකක් දාන්න පුළුවන්. එතකොට පස්සපච්චා වේදනා කියන එක අපිට ඇත්තටම සක්මන් භාවනාදී අල්ල ගන්න පුළුවන්. Tamanට තේරෙන්නේ හොඳට පාදයක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාත් එක්කම ඔන්න දැනීමක් හට ගන්නවා. ආයෙත් ඊළඟ තැන ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනාත් එක්කම ආයෙත් ඔන්න මේ දැනීමක් හට ගන්නවා. ඉතින් මේ දෘෂ්ටි කෝණයෙන් බලබලා යන එක කිසිම වරදක් නැහැ. ඒක ඒ පැත්තට දැනෙනවා නම් ඒ පැත්තට හිතේ ආසාවක් නැත්තම් කැමැත්තක් තියෙනවා නම් ප්‍රමෝදමත් ගතියක් තියෙනවා නම් ඒක දකින්න දකින්න දෙකට කරගෙන යන්න වරදක් ඊළඟ ප්‍රශ්නය එළුවන් සන්නයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව පිම්බීම හැකිලිම. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පරිදි පරයන්ක භාවනාවට වාඩි වී කයට සිත යොමු කර උදරයේ දෙසට සිත යොමු කළෙමි. එවිට පිම්බීම හැකිලිම වාර දෙක තුනක් හොඳින් දැනුණද ඉන්පසු දැනෙන පිම්බීම හැකිලිම වාරවලදී ආයාස කර බවක් දැනේ. ආයාසයෙන් පිම්බීම හැකිලිම සිදුවන බව දැනේ. මොහොතකින් කයට සිත යොමු විය. එවිට කයෙහි උණුසුම් බවක් වැටහෙන. මෙම රස්නේ ගතියට සිත යොමු කර සිටින විට එම මුණුසුම් ස්වභාවය වැඩි වෙලා අඩු වෙලා යන දෙසට සිත යොමු කර සිටියෙමි. තවත් විටක මුහුණේ බෙල්ලේ වැනි තැන්වල නලියන්නාක් මෙන් පුංචි පුංචි සතුන් විඳිනවා වැනි දැනීමක් දැනුනි. ඊතා ඉවසීමෙන් ඒ දෙස බලා සිටියේදී එය නැතිව ගොස් හිත තැම්පත් වී ලාපැහැති ආලෝකයක් තුළ සිටින බවක් දැනෙන්නට විය. නොඑක් අවස්ථාවල වේදනා ඇතිව නැතිව යන බවක් අද්දුටිමි. හිත තැම්පත්ව පවතින අවස්ථාවේ නින්දකට වැටෙන්නට යන බවක් දැනුණද නින්දට යාමට නොදී පරයන්කේ පැයක පමණ කාලයක් සිටීමට හැකිවිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ කරුණාවෙන් යුක්ත ඔබ වහන්සේගේ උපදෙසක් පතමි. නෑ කළා තින හොඳයි. ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ භවනා වැඩෙන ලක්ෂණ තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් හොඳට අපි අරමුණේ ඉන්නකොට මේ වගේ ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. එතනින් නිරූපණය වෙන්නේ නැත්නම් එතනින් පෙන්눔 කරන්නේ මේ සමාධි පැත්ත හොඳට වැඩෙනවා. ඊට අපේ හිත පිට ගියත් ආයෙ එයාම එනවා. ඒ කියන්නේ මේ දැන් හිත ටික ටික මේ ඉන්න අරමුණේ නැත්නම් මේ කතකින් කෙලස් අඩු අරමුණේ ඉන්න දැන් ටික ටික පුරුදු වෙනවා. එහෙනම් කළා තියෙන හොඳයි. දෙකටම ওই විදිහටම කරගෙන යන්න. යන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු දෙකක පමණ කාලයක සිට භාවනාවට අවතීර්ණව සිටිමි. නමුත් කොතෙක් වෑයම් කළද ආනාපානයේ නොදෙනුන බැවින් මෛත්‍රිය හා බුද්ධානුස්සතිය වැඩි වෙමි. මේට වසරකට පමණ පෙර නිස්සර වනයේට පැමිණෙමි. එහිදී තරමක් දුරට හුස්ම රැල්ලේ දැනීමත් පිම්බීම හැකිලීම පිළිබඳ දැනීමත් ලැබුණු බැවින් ආනාපාන සතිය වැඩිවීමට යොමු වෙමි. දැන් පර්යංකයට පැමිණ කය තුලට සිතගත් පසු සෙමින් ඊතා මද ලෙස හුස්ම රැල්ල දැනේ. නැතහොත් පිම්බීම හැකිලිම දැනේ. නමුත් එම දැනීම පවත්වා ගත හැක්කේ විනාඩි 10ක් 15ක් පමණ වේලාවක් පමණි. එහෙත් එම දැනීම පවත්වද්දී කය සහ වටපිටාව නොදෙනී ගොස් ධර්මක සුදු ආලෝකයක් සහිත කුටියක සිටින්නාක් මෙන් දැනේ. තරමක සුවයක්ද විඳිමින් ඒ තුල විනාඩි 30ක් පමණ රැඳී සිටිමි. ඉන්පසු දෑස් හැර ඉන් මිදෙමි. දැන් මාස ගණනාවක සිට අත්දකින්නේ මෙපමණි. මෙපමණකි. ස්වාමින් වහන්සේ දිකින් දිකට සමාධිය වැඩෙන තුරු ආනාපානයේ දැනීම පවත්වා ගැනීමට කුමක් කළ යුතුදයි ඔබ වහන්සේගේ උපකාරය අවවාදය පතමි. නැතහොත් මින් ඉදිරියට කුමක් කළ යුතුදයි පැහැදිලි කළ දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි. දැන් ඇත්තරම මේ සමාධිපත්ත දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ තුල දැන් හිත පවත්වන්න පුළුවන් සමාධිමත් භාවයක් ඇති කරගෙන තියෙනවා. දැන් දැන් පුළුවන් තරම් සතිය පැත්තත් ප්‍රඥා පැත්තත් දියුණු කරගන්නයි තියෙන්නේ. නිසා එක පැත්තක් තමයි ඕකෙදී සූක්ෂමව ටිකක් අමාරුයි. හැබැයි මේ පැත්ත උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ආනාපාන සතියේ යනවා යනකොට ওই විදිහට හිතේ සමාධිමත් ගතියක් ඇති වෙනවා හැබැයි සමාධියේ ඔහොම ඉන්නව වෙනුවට මේ සමාධිමත් බව හරහා කායික වශයෙන් දැනෙන සැහැල්ලුව. නිකන් සමහරලා නිකන් දැනෙන ප්‍රීති ස්වභාවයක්, ප්‍රමෝදමත් ස්වභාවයක්, කයි නිකන් පාවෙනවා වගේ යන පාවෙලා යනවා වගේ ස්වභාවයක්. ඕක දිහා බාහිරයට ගිහිල්ලා බලනවා වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඔතනින් විපස්සනාට හරවන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් අර ඕක සූක්ෂම වැඩි අනිත් එක තමයි මෙතන තියෙන සැප වේදනාව. සැප වේදනාවක් හින්දා හුඟක් වෙලාවට අපි ඕකට අහු වෙනවා. ඕක විඳ විඳ ඉන්නවා මිසක් ඕකෙන් එළියට ඇවිල්ලා ඒක දිහා බලන ගතිය අපි තුළ හරි අඩුයි. දැන් දුක් වේදනාවක් නම් අපිට ඒක දිහා බලන්න හැකියාව හුඟක් වෙලාවට තියෙනවා. නමුත් මේ සැප වේලා සැප වේදනාවක් ආවහම ඒක නිකන් අර ඒක තියෙන මේ ශාන්ත ගතියක් නැත්නම් ඒක තියෙන සතුට සහගත බවක් නිසා අපි ඒක ඔහේ විඳ විඳ ඉන්නවා. ඒකෙන් එළියට ඇවිල්ලා ඒ දිහා බලන ගතිය හුඟක් අඩුයි. පොඩ්ඩක් හැබැයි උත්සාහ කරලා බලන්න වරදක් නැහැ. එහෙම නැත්නම් අනිත් උපක්‍රමයක් වශයෙන් කරන්න පුළුවන්. අපිටම හිතේ එකඟතාවය හදාගන්නවා. හැබැයි මෙච්චර වෙලා ඉන්න යන්නේ නැහැ. විනාඩි 5ක් විතර දැන් හිතේ එකඟතාවය පැවැත්තුවා. ඊට පස්සේ Taman ඒ කියන්නේ ඒකෙන් කෙලින්ම උවමනාවෙම අයින් වෙනවා. අයින් වෙලා බලන්න කය කය දැන් කොහොමද තියෙන්නේ? ඒකේ අපිටම අත් දෙක ස්පර්ශලා තියෙනවා. එක අතක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් ඒ අතේ උණුසුම අනිත් අතට දැනෙනවා. ඒ වගේම අපිටම පාද ස්පර්ශ වෙලා තියෙනවා. එතන අපිටම තද ගතියක් දැනෙනවා, උණුසුමක් දැනෙනවා. නැත්නම් අපි වාඩ්ලා ඉන්න කොට්ටේ එක්ක අපි යම්කිසි පීඩනයක් තද ගතියක් දැනෙනවා. මෙන්න මේ වගේ කායික වශයෙන් තියෙන ඒ දැනීම් වලට දැන් අවධානය යොමු කරන්න ගන්න. ඒ දැනීම් වලිනුත් අපි තුමු දැනීම් රාශියක් තියෙනවා කියලා දැනීම් පහක් හයක් වැටහෙනවා නම් ඒකෙන් ප්‍රබලව වැටහෙන තැනට ඉස්සලා හිත යොමු කරන්න. ඒ වගේමයි එතන පොඩි වෙලාවක් ඉන්නකොට සමහරලාවට පරණ පුරුද්දට හිත ආපස් ආපහු ආනාපාන සතියට යන්න ඉඩ තියෙනවා. ආසිකාග්‍රයට යන්න ඉඩ තියෙනවා. එතෙන්ට ගියාට එතන ඉන්න එපා. දැන් අලුතෙන් අර අපි අලුතෙන් තෝරගත්ත අරමුණේ ඉන්න. දැන් ඒ අරමුණේ ඉඳිමින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ අරමුණ තමයි හොඳින් නිරීක්ෂණය කරන්න තියෙන්නේ. දැන් මේ අලුත් අරමුණ අපි හිතමු අපි අත් දෙක අතර තියෙන උණුසුම් ගතිය නම් අපි දැන් බලන්න පටන් ගත්තේ. එතන නැවත නැවත බලබලා ඉන්නකොට, එතන අවධානය යොමු කරනකොට අන්න පොඩ පොඩ හිත එතෙන්ට එන්න ගන්නව නැත්නම් එතන අවධානය මේ අපේ සමාධිමත් බව එතන වර්ධනය වෙන්න ගන්නවා. හොඳට නිකන් අර මෙතන හැදිච්ච හිත නැත්නම් මෙතන එකඟ වෙච්ච හිත දැන් මේ අත් දෙක අතරට එකඟ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කාලයක් කරනකොට ඉක්මනට මේ දේ සිද්ධ වෙනවා. දැන් මුලදී තමයි පොඩ්ඩක් මේ මෙතන තියෙන එක ඒකාග්‍රතාවය මේ අත් දෙක ගාවට යන්න ටිකක් කල් ගත වෙන්නේ. හැබැයි මේක නැවත නැවත කරන්න කරන්න අපි අපි තුමු දැන් ඊළඟට මේක දුර වෙලා ගිහිල්ලා අපි තුම වෙන තැනක වෙන වේදනාවක් හටගත්තා. නැත්නම් තද ගතියක් හටගත්තා. එතෙන්ට යොදනකොට උන ටික වෙලාවකින් ටක් ගාලා අර මුළු අවධානයම එතෙන්ට යොමු වෙනවා. ඉතින් මේක මේකත් දැන් දියුණු කරන්න සිද්ධ වෙනවා. කායේ කායानुපස්සේ විහෙරති කියලාමයි බුදුහාඳුරෝ කියන්නේ. කියන්නේ දැන් මෙතන අපි මේ ධාතු මනසිකාරයේ පැත්තට තමයි දැන් අපි නැඹුරු වෙන්නේ. ඒ නැඹුරු වෙනකොට හදාගත් එකඟතාවය ආනාපාන සතිය හරහා හැදිච්ච සමාධිය තමයි දැන් අපි පාවිච්චි කරන්නේ. ඒ සමාධියෙන් දැන් මේ මුළු කය පුරාම දැනෙන ඕනම දෙයක් ධාතු ලක්ෂණයක් බලන්න වළංගුයි. එතකොට ඒ ඒ බලද්දී අපි අර හැදිච්ච සමාධිය ටට්ටක් ගාලා මේ තැන් වලට යොමු කරන්න හැකියාව හදාගන්නයි තියෙන්නේ. ඉතින් මේක නැවත නැවත කරලා පුහුණු කරන්නයි තියෙන්නේ. කාලයක් ගත වේවි උත්සාහයෙන් කරන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දෙවන වරට මෙහි පැමිණි යෝගිනියක් මේ ඔබ වහන්සේ කියා දුන් පරිදි නිවසේදීද වරම්වර ආනාපාන සති භාවනාව කළෙමි. නාසිකාග්‍රේ නිමිත්ත තබාගෙන සුසුම් රැලි අධ්‍යයනය කළෙමි. විනාඩි 15ක් පමණ භාවනා කරන විට කෙමෙන් ආස්වාස ප්‍රාස්වාසයේ තුනී වී නොදෙනී යයි. මෙසේ දිගටම කරගෙන යන විට යම්කිසි දහවල් කාලයේ වැනි ආලෝකයක් තුල සිටින බව දැනුනි. දින කිහිපයක් එතනින් එහාට භාවනාව දිනු කළ නොහැකි බව දැනුනි. මෙහිදීද එසේමය. ඉන්පසු අතීත වර්තමාන සිතිවිලි කරා නොදැනීම ගොස් ඇති බව දැනුනි. එම සිතිවිලි වලින් වහාම ඉවතට ගියද නැවත නැවත එයම සිදුවේ. භාවනාව සඳහා මගේ පින් මද බව දැක්මට ඇත්තේ. කරුණාවෙන් ඉදිරියට යන මඟ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හරි. දැන් ඒ කියන්නේ කොහොමද සමාධි ගතියෙදී අපි ඒක ඒ කියන්නේ ditta ධම්ම සුඛයක් වශයෙන් වර්තමාන වශයෙන් විඳ ගන්නා සුඛයක් වශයෙන් ඒක ඒ කියන්නේ අපි විඳගත්තයි කියලා එච්චර ප්‍රශ්නයක් නැහැ මොකද මෙතන තියෙන එක්තරා අන්දමකින් නිරාමස සෝය. ඒ කියන්නේ බුදුහාඳුර කියනවා ඒ කියන්නේ අපි සමාධියකින් අත්දකින්න සෝය ඒක අතකින් පොඩ්ඩක් අර අපේ කරදරකාරී ජීවිතයට යම් අශ්‍රසිල්ලක් ලැබලා දෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් වින්දා කියලා නැත්නම් ඒක අත්දැක කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ මොකද මෙතන මේ කෙලෙස් ස්වභාවයක් නැහැ. නිරාමිස සෝයක් බුදුහාඳුරෝ කියනවා ඒ වගේමයි ඔය. චූල වේදල සූත්‍රයේදී එහෙමත් සඳහන් වෙනවා. කියන්නේ අපි තුමු ධ්‍යාන සමාධියක් වෙන්න පුළුවන් නැත්නම් යම් හෝ සමාධියක්. ඒ තුලින් ලැබෙන සෝය පොඩ්ඩක් වෙලා අපි ඒක තුල හිටියා කියලා කරදරයක් නැහැ. මේ කියන්නේ ඒ සෝය අත්දැකීම තුලින් අපි යන්න ඉන්ද්‍රයන්ට අනුබද්ධ නොවෙච්ච ප්‍රීතියක් ඔන්න අපි හඳුන ගන්නවා. අපි මෙතෙක් වෙලා ඔන්න ඇහෙන් රූප දැකලායි සතුටු වෙන්නේ. කනෙන් ශබ්ද අහලායි සතුටු වුනේ. නාසයෙන් සුවඳ දැක ආග්‍රහණය කළයි සතුටු වෙන්නේ. දිවෙන් රස බලලයි සතුටු වෙන්නේ. කයෙන් ආස් කයෙන් ස්පර්ශයක් ලැබලයි සතුටු වෙන්නේ. නැත්නම් හිතෙන් කෙලෙස් අරගෙන ඒ කෙලෙස් හරහායි සතුටු වෙන්නේ. දැන් මේ එකක්වත් නැතුව මේ ඉන්ද්‍රයන්ගෙන් පරිබාහිරව ඔන්න අපි නිරාමිස සෝයක් දැන් හඳුනා ගන්නවා. ඉතින් ඒ හඳුනා ගැනීමත් වැදගත්. ඒකේ වැරද්දක් නැහැ. හින්දා පොඩ්ඩක් ඔය ස්වභාවය තුළ නිකන් ඉන්න පොඩ්ඩක් තියෙන. ඒ කියන්නේ මෙතෙන්දී අපි තුමුන්න හිතේ සමාධියක් හටගන්නවා. ඒ හටගත්තට පස්සේ ඒ ඒ සමාධිමත් ගතිය තුළ ඉඳීම පමණයි තියෙන්නේ. අපි මෙතෙන්දී අතපය හොලවන්න ගියොත්, ඉරියව් මාරු කරන්න ගියොත්, එක එක දේවල් කල්පනා කරන්න ගියොත්, ඒ ඔක්කොම ආය අර හැදිච්ච ඒ ස්වභාවය. මේ හැදිච්ච ප්‍රමෝදමත් ගතිය, ඒ ස්වභාවයේ සැහැල්ලුව, සමාධිමත් ගතිය නැති වෙලා යනවා. ඉතින් අපි සහිත සමාධිමත් වුණාම බොහොම සුවසේ එතන ඉඳීමක් තියෙන්නේ. මුකුත් නොකර සුවසේ ඉන්නවා. ඉඳීම තුළම අන්න ඇතුළත තෘප්තිමත් භාවයක් හට ගන්න වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. එළියෙන් මට දැන් මුකුත් ඕනේ මේ ලැබිච්ච සමාධිමත් බව හොඳටම ඇති. කියන අන්න අපිට මේක විඳ ගන්න පුළුවන්. එතනින් හරි ලස්සන සතුටක් මුක්ති විඳ ගන්න පුළුවන්. ඔන්න භාවනාවේ ඒකාතකෙන් අපි මහන්සුන එකේ ප්‍රතිඵලයක් මුක්ති විඳ ගන්න අත්දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් දිගට මේක හිටියා කියලා ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. කියන්නේ අපි සමාධියක් අත්දැක්කට ඒක තුල ඔහේ හිටියයි කියලා කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. සල්ලේකයක් සිද්ධ වෙන්නේ මේක මේ පොඩි සමාධියක් නෙමෙයි අපි දුන් උපචාර සමාධියක් විතරක් නෙමෙයි ධ්‍යාන සමාධියක වවා කොච්චර හිටියත් කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ කෙලස් කපන්න නම් අන්න අනිවාර්යෙන් සමාධියෙන් එළියට වෙන්න ඕනේ. හැදිච්ච සමාධිය පාවිච්චි කරන්න ඕනේ විපස්සනාවක් සඳහා. ඒක ඉතින් පටන් ගන්න ඕනේ. ඒක අරතරම් සුවදායි නෑ. සමාධියක් අස්සට වෙලා ඔහේ ඉන්නවා වගේ සුවයක් නෑ කෙලස් එක ගනුදෙනු කරද්දී. එතෙන්දි කෙලස් ඉතින් සමහරලාට ඒ කෙලස් දිනනවා අනිත් ලාට අපි දිනනවා සම්පූර්ණ සටනක් යනවා. ඉතින් මේ විදිහට කෙලස් දැක දැක ප්‍රහාණය කරන්නේ නැතුව කෙලස් ප්‍රහාණය වීමකුත් නැහැ. යුද්ධයක් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් මේ හිතේ සමාධිමත් ගතියක් හැදිලා තියෙනවා. දැන් ඒකේ ඉන්නව වෙනුවට ඒකෙන් එළියට ඇවිල්ලා අර කලින් කෙනාට කිව්වා වගේම බලන්න මේ දැන් පොඩි දෙයක් ඔතන හිත ආයෙත් හිත එහෙම යන්න පටන් අරගෙන කියනවා කියලා කියනවා. එහෙම නැත්නම් හිතේ හුඟ ආකාය සිතුවිලි බහුල වෙනවා කියලා කියනවා. සමහර විට ඔතන නිකන් අර යට මතුවලා තියෙන නැත්නම් යට තැම්පත් වෙලා තියෙන දේවල් ටිකක් එළියට එන්න දරන උත්සාහයක් වෙන්න පුළුවන්. සමහරවිට අපේ හිතේ තැම්පත් භාවයක් හටගත්තාම හිත නිකන් අපි හිතමු නිකන් ස්තර කීපයක් වශයෙන් තියෙනවා නම් අපි නිකන් එක ස්තරයකට ගියාම අර යට තැම්පත් වෙලා තියෙන කුණු ගොඩක් ඔන්න එළියට එන්න පටන් ගන්නවා. තැම්පත් වෙලා තියෙන අපේ මොනවා හරි සංඥා ගොඩක් එළියට එන්න පටන් ගන්නවා. ඒක හොඳයි අත්‍තරම. ඒක අපේ චිත්ත පාරිශුද්ධියකට වටිනවා. ඒක ඔහේ වෙන්න ඉඩ හරින්න ඒකත් එක්ක මේ මේ මොකක් සටන් කරන්න යන එකට වඩා අපිට පුළුවන් ඔහේ යන්න ඉඩ හැරලා අපි නිකන් අපේ නෙමෙයි වගේ බලන් ඉන්න පුළුවන්. ඉතින් ඔක විශේෂයෙන්ම විපස්සනාදී වෙන්න පුළුවන් හිත ටිකක් සමාධිමත් වුනහම හිත දැන් අපි ක්‍රමානුකූලව සමාධිමත් භාවයේ හැදුනා. එතෙන්ද සිතුවිලි අඩුවෙවි අඩුවෙවි ගියා. හිත ඒකාග්‍ර වුණා. හැබැයි ටික වෙලාවක් පාත්වනකොට ඔන්න කෙලවරක් නැති සිතුවිලි රාශියක් එන්න පටන් ගන්නවා. නිකන් උල්පතකින් එනවා වගේ සිතුවිලි රසක් එනවා. එතකොට නිකන් ඔහේ ඒ ටික යන්න ඉඩ හරින්නේ නැහැ කියන්නේ මොකක්වත් කරන්නේ නැතුව මේකේ ඇතුළ බලන්න යන්න අවශ්‍ය නැහැ. මොනවාද මේ සිතුවිලි තියෙන්නේ වල තියෙන්නේ කියලා විමසන්න අවශ්‍ය නැහැ. මොකද හරි ඉක්මනට වෙනවා. ඉක්මනට සිතුවිලි රසක් එනවා. අන්නේ සිතුවිලි රස ඔහේ එළියට ඇදලා දාන්න. එළියට යන්න ඉඩ හරින්න. ඒක එළියට ගියාට පස්සේ අන්න ආයෙත් තැම්පත් වෙනවා. ආයෙත් හිත සමාධිමත් වෙනවා. බලන්න පොඩ්ඩක් ඔය தත්ත්වෙ වෙන්නත් පුළුවන්. කාගෙද කියලා ප්‍රශ්නේ පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් ඕනනම් තව ටිකක් එහාට යන්නත් පුළුවන් කතා කරලා වඩින්න වාරෙනේ. ඒක තමයි. එතකොට <clears throat> හිතගෙනද බහනා කරන්නේ? පුටුවක වාඩිලා. හොඳයි හොඳයි. එතකොට මේ දැන් හැමදාම වාඩි වෙලා අපිට වාඩි වෙලා නෙමෙයි කොහොම හරි භාවනා කරනකොට හිත එකඟ වුණාට පස්සේ ඔය වගේ ආයෙත් හිතේ කෙලවරක් නැති සිතුවිලි එන ගන්නවද? හුඟක් වෙලාවට එහෙම වෙනවා. වෙනවා. හැමදාම? හැමදාමත් නෙවෙයි. ඔව්. අතරින් පතර දවසක එහෙම වෙනවා. වෙනවා. ආයෙත් ගණන් ගන්න එපා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ හොඳට විශ්වාසවන්තව දැන් ටික ටික සිතුවිලි හිත පිට යන ගතිය අඩු වෙවි හිත සමාධිමත් වෙවි ආවා. ආවට පස්සේ පොඩ්ඩක් ඒ தත්ත්වේ පවත්වනකොටද ඔය වගේ ආයෙ සිතුවිලි රසක් එන්න ගන්නෙ. ඔව්. ඊට පස්සේ ඒ ටික ගියාට පස්සේ ආයෙ තැම්පත් වෙනවද? ඒ ටික කියන්නේ මම ඒක තැම්පත් වෙන්නේ නැහැ. ඒ ඒ සිතුවිලි එනකොට මට නිකන් නොසන්සුන් වෙලා මට මම ඇහැරෙනවා. ඒ කියන්නේ ඇහැරෙනවා. ඇහැරෙනවා. හරි. ම්ම් දැන් ඊට වඩා අපි තුමු සිතුවිලි පැත්ත නෙමෙයි හිත තැම්පත් වුණාට පස්සේ කායික වශයෙන් මුකුත් දැනෙන දෙයක් බැලීමක් එහෙම කරාද මීට කලින් නෑ මුකුත්ම කරේ නෑ නෑ ඒ කියන්නේ දැන් මෙතෙක් කරේ ආනාපාන සතියෙන් ඔය වගේ හිත එකඟ වෙනවා ඒ වුණාට පස්සේ ඒ ඒ தත්ත්වය තුළ ඔහේ ඉන්නවා ඊටට දෙයක් කරලා නෑ හරි එහෙමනම් ওই தත්ත්වය තුළ ඔහේ ඉන්නව වෙනුවට දැන් අපිට කයට යොමු කරන්න පුළුවන් අර මීට කලිනුත් මම එකනට විස්තර කරේ හිත සමාධි වුණාට පස්සේ ඇතම් කෙනෙක්ගේ කෙලිම ආනාපාන සතියත් එක්කම යන්න පුළුවන් විපස්සනාව ඒ හරහා යන්නත් පුළුවන් සමහර අය යන්නේ නැහැ. එතකොට ඉතින් අනිත් පැත්තකට දාලා යන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් කායික වශයෙන් දැනෙන දේවල් භාවිතා කරන්න. එයා සමාධිමත් භාවය දැන් නාසිකාග්‍රේ හැදිලා තියෙනවා. එතකොට බලන්න කායික වශයෙන් මොනවද දැනෙන්නේ. يعني කය කය වාඩිද කරන වාඩි කරවලා නම් තියෙන්නේ විශේෂයෙන් මේ පුටුව පුටුවත් එක්ක දැනෙන පීඩනයක් දැනෙන්න පුළුවන්. තද ගතියක් අහු වෙන්න පුළුවන්. ඊට මේ අත් දෙක තැම්පත් මෙහෙම තියෙනවා නම් මේ මෙතන රස්නේ ගතිය, බර ගතිය දැනෙන්න පුළුවන්. ඒ තැන් හොඳට හසු කරගන්න අවධානයට. හසු කරගෙන එතන හොඳට හිත පවත්වමින් එතන එතන එතන ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතන මේ මොකද්දෝ ක්‍රියාකාරීත්වයක් තියෙනවලු පුළුවන් ද මේක බලා ගන්න. මොනවාද ඇත්ත වශයෙන් තියෙන්නේ කියලා කාරා එතන විමසන්නාසුලුව සොයනාසුලුව බලන්න එතන. හොඳයි. ඔය පැත්තට දැන් යමු වෙන්න හොඳයි. සක්මනත් කරාද? සක්මනත්. ඔව් සක්මන තියනද? කියන්න බලන්න. නිවසේදී විලුඹ රිදෙන අසනීපයක් නිසා පාවහන් නොමැතිව ඇවිදීමට නොහැකි විය. එහෙත් මෙහි ආපසු වැලිමලුවේද මට සක්මන කළ හැකි විය. සිත සක්මනේ රඳවා සක්මන් කළද ඊද දියුණුවක් නැතයි මාට සිතේ. රළු ගතිය, උණුසුම් බව, සිසිල් බව, পায় තබන විට දැනෙන තදවන ගතියද මෙනෙහි කළෙමි. පාවෙන ගතියක් නම් කොහෙත්ම නොදැනේ. දැනුවත් විය යුතු ආකාරයේ තව වරක් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තව කල් ගිහිල්ලා පාවෙයි. <laughs> එතකොට මේ මොකද නිකන් අර අනිත් පැත්තට ලියලා තියෙන තාම අහුන්නේ නැහැ කියලා. ඉතින් පොඩ්ඩක් අහු වෙලා තියෙන්නේ. මට નિરાයයෙන් යන්න පුළුවන්. නමුත් අර අර බොවහන්සියර සමහර යෝගිනින්ද විස්තර කරන පරිදි මට එහෙම ඒ වගේ දෙයක් ඒ වගේ ලක්ෂණයක් ගන්න දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ටික සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා පුළුවන් තරම් ධාතු ලක්ෂණ ටික හඳුනා ගන්න ඕනේ. ඒකට එන්න කලිනුත් හිසට සතිය පිහිටව ගන්නවා. දැන් සතිය පිහිටව ගන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ දැන් හිත පිට යන්නේ මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්. මෙනෙහි කරන්නේත් නැද්ද දැන්? මෙනෙහි කරනවා. වම දකුණ කියලා? දැන් නැත්තම් වම නෑ ඔසවනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. තද වෙනවා කියලා ඒ කියන්නේ දැනෙන ගති. හා දැන් බලන්න ඒකත් පොඩ්ඩක් නතර කළා මෙනෙහි කිරීමකින් තොරවත් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ අපේ හිත එතකොට තමයි 100%ක්ම අර අත්දැකීමට යන්නේ. නැත්නම් අපි මේක මෙනෙහි කරන්නත් හිතේ යම් ශක්තියක් වැය වෙනවානේ, කොටසක් වැය වෙනවානේ. ඒකත් ඒකත් දැන් මේකටම ගන්න. ඒ ශක්තියත් මේකටම අරගෙන බොහොම සංසුම් මනසකින්, නිශ්ශබ්ද මනසකින් මේ අත්දැකීම තුලම ඉන්නවා. එතකොට තමයි අන්න මේ තව තව සියුම් සියුම් ධාතු ලක්ෂණ වැටහෙන්න ගන්න. අන්න ඒක කළා බලන්න. ඊළඟ පේවරෂින් ඒක කරන්න. ඔව් මේ කියන්නේ අපි පියවරෙන් පියවර තමයි යන්න තියෙන්නේ. මෙතන කියන්නේ අපි ඊළඟ පියවරවල් දැනගත්තා කියලා එතෙන්ට ගිහිලා වැඩක් මෙතන අපි පොතේ දැනුවත් නෙමෙයි මේ යන්නේ. අත්දැකීමින් පුහුණු කරමින් ಗುಣධර්ම වඩා ගනිමින් තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. නැතුව නිකන් අපි දැනගෙන ඔහේ නිකන් පොතේ දැනපින් ගිහිලා වැඩක් නැහැ. හොඳයි. හොඳයි. හොඳයි. තේරුණා සර්. ඊළඟ ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආනාපාන සති භාවනාව ආස්වාසේ සහ ප්‍රස්වාසේ මුල මැද සහ අග දෙස බලමින් මෙනෙහි කළෙමි. ආශ්වාසයේ සෑම විටම මහත් වූ බලයකින් සිදුවන බව නිරීක්ෂණය කෙලෙමි. කෙමින් ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ කෙටිවන අයුරු අද්දුටිමි. විටක පයේ වේදනාවක් දැනුනි. වේදනාව දෙස සිත යොමු කර එය ගෙවි ගිය පසු නැවත ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කළෙමි. ආශාස ප්‍රසවාස නොවි නොදෙනෙන අවස්ථාව එළඹුණ විට ඒ දෙස අරමුණක් නොමෙතුව බලා සිටියෙමි. එය අපහසු බවක් මට හැඟුණි. වහන්සේ කී පරිදි බඩෙහි පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළද එය ඉතා ඉක්මනින් නොදෙනී ගියේය. ශරීරයේ විවිධ තැන්වල සියුම් වේදනාවන් දැනුණ විට එය නිරීක්ෂණය කෙලෙමි. ඒ වේදනාවන්ද සංසිඳී ගිය විට අරමුණක් නැතුව බලා සිටියෙමි. ඊටමත් අපහසුය. මෙම අවස්ථාවේදී සිහිය තබන්නේ කුමන ස්ථානයේද? භාවනාව සාර්ථකව සිදු කර ගැනීම සඳහා මෙම අවධිය පැවැත්විය ආයුරු කාරුණිකව පහදා දෙන්න. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? වාඩි ඉන්න පුළුවන්ද? හිටගෙන ඉන්න හොඳයි. ඔක්කොම හිටගෙන ඉන්න කට්ටිය එන්නේ මෙහෙට. හොඳයි. එතකොට දැන් ඒ කියන්නේ කොච්චර කාලෙ විතර භාවනා කරනවද? සාරිනාස මම මම ඉස්සෙල්ලත් මම කිව්ව ක්‍රමවත් මම භාවනා කරන්නේ නැහැ. මම මේ මේ කියන්නේ පුංචි කාලේ ඉඳලම මම මේ බණ අහනවා ගොඩක්. බණ ගොඩක් අහලා මම මේ ඒ අනුසාරයෙන් ලබාගත්තු මම මට මට මම ගොඩක් කාර්යබහුල ජීවිතයක් මම ගත කරේ. ඒක නිසා මම මේ බණ අහලා මට ගොඩාක් මේ ඒ සම්බන්ධයෙන් දැන් ඔය හම්දුර කිව්වා වගේ අර පටිසමුපාදේ ඒ වගේ දේවල් මම දැන් ඉන්නකොට දැන් යනකොට වුණත් මට සද්දයක් වගේ ඇහෙනකොට මම ඒක අර ඉදපච්චේතාවේ අනුව මම එහෙම සිහි කරනවා. මරණ සතිය මම යනකොට මරණ සතිය ගැන මම කිය කියාරි යනවා mm-hmm. බුද්ධානුස්සතිය මට වෙලාවක් නැති නිසා මම එහෙම කරනවා. Mm-hmm. ඉතින් ආනාපාන සතියත් මම රැට ඉතින් සමහර දවසට වඳින්න හම්බ වෙනවා සමහර දවසට හම්බ වෙන්නේ හම්බ වෙන දවසල මම කරනවා ආනාපාන සතිය. දැන් දැන් ඇවිල්ලා කියන්නේ කොහොමද පටන් ගත්තේ? අර අර කියපු ආකාරයටම මම වාඩි වෙලා මේ උස්ම ඇතුල් වෙනවා ඇතුල් වෙනකොට මුලැමැදාග සිහි කරා මේ ආස්වාසේ බොහොම බලයෙන් එනවා කියලා තේරුණා ඊට පස්සේ පිට වෙන එක ඊට වැඩි අඩු වගේ තේරුණා. ඒක මුල සිට අග දක්වා මේ தත්ත්වයේ විදිහටම තිබුණා. උණුසුම් කියන தත්ත්වය මට මට සාමාන්‍ය දෙකේදීම එක වගේ තමයි ඒ විදිහට තිබුණේ. මේ එම තිබිලා ඊට පස්සේ මේ බොහොම කලාතුරකින් මට සිතුවිලි එන්නේ නැහැ. මම ගොඩක් වෙලාට මම කොයික කොන්සන්ට්‍රේට් කරන්න මට ඉන්න පුළුවන්. මට සිතුවිලි එන්නේ නැහැ. හදිස්සියේදී වේදනාවක් වගේ ආවොත් එහෙම මම අර වේදනාව කියලා කරාම චුට්ට වෙලාවකින් ඒක නැතිලා යනවා. හොඳයි. නැති වෙලා යනවා. ඊට පස්සේ මම ඊට පස්සේ ඕක හීන් හීන්සට දැන් අඩු වෙලා යනවා. යනකොට ඉතින් අර ආලෝකය හැමත් එහෙම ඒවා පේනවා. සමහරලාට හොඳට පේනවා. සමහරක් වෙලාට අක්මවත්ත පේනවා. ඉතින් මම ඒවා අනිත්‍යයි කියලා ඒවා ටික ඒවා අයින් කරලා මම මේ යනකොට ඊට පස්සේ දැන් හුස්ම මොකක්ම දැනෙන්නේ නැතුව යනවා. හරි. ඔව් දැනෙන්නේ නැතුව ගියා. පොඩකින් දැන් මෙතෙක් කල මම හුස්ම දිහා බලන් ඉඳද්දී හුස්ම හුස්ම ගැන දැකීම තුලින් වැටහිච්ච දේ මොකද්ද? ආ හුස්ම තුලින් මට කියන්නේ එහෙම විශේෂත්වයක් නැහැ මම සමාධියක් තමයි ඇත්තටම ලබා ගත්තේ. ලබා ගත්තේ. එතන. සමහරක් වෙලාවට ගෙදෙද්දි මට කරනකොට අර උඩ දෙවෙනි ධානයට වගේ වගේ යන අවස්ථාවලුත් තියෙනවා. මම ඒකටලා ඉන්නවා. ඒක නිසා මම විපස්සනාවක් අතට ගෙගෙ කරුන්නේ. සක්මනක් කරුණාද? නැහැ. ඒත් නැහැ. එහෙමත් කරලා නැහැ. හොඳයි. එතකොට අපි හිතමු දැන් ඕකෙන් එළියට දැන් අද මේකේ කියලා තියෙන්නේ සමාධිමත් ගතියකට එනවා ඊට පස්සේ ආයි වේදනාවකට යනවා ඒකත් නැති වෙනවා දැන් සමාධියේ සමාධියේ ඉන්න තැනක් ඇත්තෙත් නැහැ එහෙම ප්‍රශ්නයක් නේ දැන් අද ලියලා තියෙන්නේ සමාධියේ ඉඳලා දැන් ඊට පස්සේ නැති වෙනවනේ හැමදෙරනේ ඒතකොට නෑ ඒක නැති වුණාට පස්සේ ඊට පස්සේ මේ මම දැන් මේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ බඩ දිහා මම බැලුවා. බඩ ඒ වැඩි වෙලා යන ඉක්මනට ගියන් පස්සේ ඒක නැති වෙලා ගියා. හොඳයි. ඊට පස්සේ දැන් එතකොට ඒ හැර කය දිහා සමස්තයක් වශයෙන් බැලුවාම වෙන මොකක්වත් දැනීම අහුන් නැද්ද? නෑ තිබුණා දැනීම. දැනීම කැක්කුම් තියෙනවා අනිවාර්යයෙන්ම කැක්කුම් තියෙනවා. ඉතින් කැක්කුම් අර ඉස්සෙල්ලා තිබුණේ නෑ කැක්කුම්. දැන් මේක මේ මේ මේ මේ විදිහට ඒකාග්‍ර වුණාට පස්සේ තමයි මට මේ කැක්කුම් දැනෙන්න පටන් ගත්තේ. අන්න හොඳයි. ඔව්. දැන් අපිට මෙහෙමයි. මේ කියන්නේ වර්තමාන වශයෙන් තියෙන මේ මොනවාම හරි සංස්කාර ස්වභාවයක් නිරීක්ෂණය කිරීමකින් තොරව හිතට ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. ඒ ඇතුලේ ගැඹුරු ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. අපි නිකන් බනහලා ලැබෙන ප්‍රඥාව නිකන් මතු පිට තියෙන වගේ ස්වභාවයක් තියෙනවා. ගැඹුරු ප්‍රඥාවක් අවදි කරගන්න නම් බොහොම සංසුම් මනසකින් වර්තමාන වශයෙන් පැන අරමුණක් නිරීක්ෂණය කරන්න පටන් ගන්නම් වෙනවා. ඒ නිසා දැන් හිතේ එකඟතාවයක් ආවට පස්සේ කාය කයට නිකන් සමස්තයක් වශයෙන් අවධානය යොමු කරාම කායික වේදනාවන් දැනෙනවා නම් නැත්නම් කායික මේ ධාතු ලක්ෂණ මොනවා හරි දැනෙනවා නම් ඒ කියන්නේ ඊටාම වටිනවා. කියන්නේ විපස්සනාවට දැන් හැකියාව තියෙනවා. ඒ හින්දා එතෙන්ට අවධානය යොමු කරන්න. මේ දැනෙන අපිටම දැන් දැනෙන දැනීම් පහක් තියෙනවා නම් ඒකෙන් ප්‍රබල තැන ප්‍රබල දැනීම තෝරගෙන එතෙන්ට හොඳට අවධානයෙන් ඉඳලා එතන මොකද්ද වෙන්නේ? මෙතන ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා මේක අපි විමසන්න ඕනේ. සොයනාසුලෝ බලන්න ඕනේ. මොනවාද ඒතකොට බලන්නේ හැමදෙන්නේ ඒතකොට මොකද්ද ක්‍රියාකාරීත්වය මොකද්ද බලන්නේ? ඒක තමයි මට දැනගන්න ඕනේ. බලලා කියන්න ඕනේ. ආ. අන්න ඒකයි. <laughs> නැත්තම් පොතේ තියෙනවා ඉතින් ඔය ටික මේක පෙනේ අරක පෙනේ කියලා. ඒක ඉතින් පොතේ විතරයි. ඒක අපි කියන්නේ දැන් මොකක් හරි අපි තුමු මේ හන්දියක කැක්කමක් හැදුනා කියලා ඒක දිහාම දැන් බලාගෙන ඉන්නෝනේ මොකද්ද මේකට වෙන්නේ කියලා. අන්න හරි. ඉතින් සමහරක් වෙලාවට ඒක නැති වෙලාත් යනවනේ හැමදේම. ඒක තමයි. ඒවා තමයි බලන්න ඕනේ. දැන් මෙහෙමයි. මුලදී වේදනාව උතර හන්දිය හන්දිය අමතක වෙයි. වෙන හන්දියක් වෙන්න පුළුවන්. එහෙමයි. තව එකක් වෙනවා. දැන් ඔය ඔය විදිහට ඉන්නකොට එකපාරට මෙන්න මෙහෙම ඔළුව වැටෙනවා. හරි. ඔළුව වැටෙනවා. ඔළුව වැටෙනකොට මට මේ බෙල්ල ටිකක් පොඩි අමාරුවක් තියෙනවා. එතකොට බෙල්ලත් කැකුව වටා ගන්නවා. හරි. ඉතින් ඒකත් මට ඇත්තටම කරදරයක්. අර මේ මේ මොකද හඳුනේ බෙල්ල වැටෙන. මෙහෙමයි. නෑ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඔතන පොඩ්ඩක් වැඩිලා තියෙනවා හැබැයි. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඕක දැන් සකස් කරගන්නයි තියෙන්නේ. එහෙන් මෙහෙන් දාලා යන්තම් පොඩ්ඩක් එහිට පොඩ්ඩක් හැදිලා තියෙනවා. දැන් ක්‍රමවත් කරගන්නයි තියෙන්නේ. ඒ හින්දා අපිටම ආනාපානෙන් ගියා, හිත එකඟ වුණා. ඊළඟට සමස්තයක් වශයෙන් කයට යොමු කරා යොමු කරාම අතිමු වේදනාවක් තියෙනවා දැන් වේදනාවට අවධානය යොමු කරනවා බලන්න මුලදී කියන්නේ හොඳට මේක වේදනාව තේරුම් යන්න පටන් ගත්තොත් බුදුහාඳුරෝ කියනවා මෙතන නිකන් මේ තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ ඒකකයක් නෙමෙයි තියෙන්නේ වේදනා රසක් තියෙන්නේ පුංචි පුංචි වේදනා රසක් තියෙන්නේ දැන් හිතන්න අපි දැන් මෙහෙම කරලා ගත්තොත් මෙතන එකක් වගේ පේන්නේ නමුත් හොඳට ලං කළ බැලුවොත් මෙතන පහක් තියෙනවා අන්න වගේ අපිට මුලින් ඒ තරම් ඒකාග්‍ර නොවෙච්ච හිතකට වේදනාවක් වැටෙන්නේ තනි වේදනාවක් වශයෙන්. නමුත් හොඳට හිත තියුණු වෙලා නම් සූක්ෂම වෙලා නම් අන්න ඒ බඳු සියුම් සූක්ෂම හිතකට මෙතන වේදනා රසක් තියෙනවා කියලා හම්බ වෙනවා. කැඩි කැඩි කැඩි අන්න හරි. අන්න ඒකත් තේරුම් ගන්න. එතකොට අන්න ඒව තමයි හොයලා බලන්නේ. මේක මේ එකක්ද තියෙන්නේ නැත්නම් රසක්ද? ඊළඟ රසක් තියෙනවා නම් මේ එක එකක් ගානේ මොකද වෙන්නේ? දැන් වේදනා රසක් තියෙනවා නම් මේ වේදනාව එක දිගටම මේ පහක් දිගට තියෙන්නේ නැත්නම් මේවා ඊට වෙනස් ප්‍රතිරූපයක්ද තියෙන්නේ කියලා අන්න මේ බලන්නයි තියෙන්නේ. අන්න ඒ බැලීම තුලින් තමයි ඒ කියන්නේ ඇත්තට මේ වේදනාව ඉඳගෙන එයාගේ යථා ස්වභාවය අපිට පෙන්නනවා. අපි දැන් බලාගන්නයි තියෙන්නේ. ඒ බලාගැනීම සඳහා ඔන්න ඒකාග්‍ර වෙච්ච හිතක් අවශ්‍යයි. සංසුන් වෙච්ච මනසක් අවශ්‍යයි. අන්නේ සංසුන් මනසකින් ඒකාග්‍ර වූ හිතකින් අපි මේ වේදනාවේ ස්වභාවය හොඳින් බලා ඒක බලමින් ඉන්නයි තියෙන්නේ අපිට. ඒක එතෙන්දී අපි මොකක්වත් දැන් මේ බලමින් ඉන්න අතරේ බන මතක් කරන්න යන්නත් එපා. පොත මතක් කරන්න යන්නත් එපා. මොකක්වත් නැහැ. හරි සංසුන්ව හොඳට තේරුම් ගනිමින් ඉන්නයි තියෙන්නේ. බලා ගනිමින් ඉන්නයි තියෙන්නේ. අන්න එතකොට තමයි ගැඹුරු ප්‍රඥාවක් නිකන් ඒක නොදැනුවත්ව මේ වර්ධනය වෙන්නේ. ඒක මේ හිතලා තර්කෙන් එන දැනුමක් නෙමෙයි. ඒක මේ හොඳට මේ අත්දැකීම නිරීක්ෂණය කිරීම හරහා ඇතුලේ වැඩෙන ප්‍රඥාවක්. එතන ඒකට තමයි භවනාමය ප්‍රඥාවක් කියලා කියන්නේ. ඒක තමයි බුදුහාඳුර අගය කරන්නේ. ඉතින් අන්න එතන තමයි හිත දාගන්න තියෙන්නේ දැන්. ඒ හින්දා දැන් මේක මෙහෙම බලනවා. මෙන්න මෙහෙම එකක් වෙනවලු කියලා නිකන් පොඩි කුතුහලයක් තියාගන්නවා. ඊට බලනවා. මෙහෙම වෙනවද? බලනකොට තමාට පෙනේවි. පෙනුනේ නැත්නම් අපි තුන් ඒක ඇත්තට අහුන්නේ නැහැ. වෙන තාම මතුවලා තිනවා. අතෙන්ට යන්න ප්‍රශ්නයක් නැහැ. එතන ගිහලා හොඳට බලාගෙන ඉන්නවා. අපි තුමු ඒකත් එච්චර වැටුණ දැන් වෙන තැනක් මතුවලා තියෙන. ඒක බලාගෙන ඉන්න. ඒ කියන්නේ හුඟක් කලකට වෙන්නේ අපේ මේ හිතේ සමාධිමත් ගතිය, මේ එකඟතාවය, ඊළඟට මේ අරමුණට හිත යොමු කිරීම මේවා ලස්සනට සමබර වෙලා එන්නේ නැහැ එකපාරට. මේක වෙන්න ටිකක් කල් ගත වෙනවා. සමහර දැන් හිතන්න මේකේ අරමුණ කියලා. අපි මේක තමයි අපි බලන හිත. දැන් මේ බලන හිත ගාන්ට මේකට එල්ලයක් වෙන්න ඕන. එල්ලයක් වුණා නම් හොඳට තේරෙනවා. නැත්තම් සමහරට අපි පැත්තකින් බලනවා මෙහෙන් බලනවා උඩින් බලනවා තාම හරියට මේක වෙලා නැහැ. සමහර වෙලාවට තමයි හරියට මේ එල්ලේ සකස් වෙන්නේ. අන්න එල්ලේ සකස් වෙච්ච වෙලාවට වෙන තැනකට යන්නේ නැතුව හොඳට බලා ගන්නයි තියෙන්නේ මේ මොකද්ද ඇත්ත වශයෙන් තියෙන්නේ. මේ මේ ටික සකස් කරගෙන මේ සමබරතාවය හදාගෙන මේක ඉගෙන ගන්න ඉතින් පුහුණු වෙන්න ඕනේ. මේ කොච්චර පොත් බැලුවත් මේක කරන්න බෑ. ඉතින් මේක පුහුණුවක් කරාම Tamanට වැරදි වැරදි වැරදි වැරදි උත්සාහ කර කර උත්සාහ කරන දහස් සාරයක් උත්සාහ කරද්දී අහුවෙනවා දැන් නම් මේක හරි ගියා. අන්න ඒවට බලන්නයි තියෙන්නේ. හොඳයි. ඔය දේ දැන් කරන්න. හොඳයි. හොඳයි. දරුවන් සන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ. දරුවන් සරණයි. ලොකු ස්වාමීන් වහන්සේ ලබා දුන් කමඨහන සෑම ක්‍රියාකාරීත්වයකම Nirodhe බලන්න යන්නයි. සතිමත්ව සිටීමට ශක්තිය ලැබේවයි අදිටන් කරමින් සක්මනට පිවිසුනෙමි. පා ඔසවනවා, ගෙන යනවා, තබනවා මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පහ එසවීමේදී එසවීමට තිබූ කැමැත්ත, ඒ සඳහා අවශ්‍ය වූ ශක්තිය, ඒ සඳහා පෙළ ගැසෙනු පටවි ආපෝ ධාතුවල ක්‍රියාකාරීත්වය පාගෙන යාමේදී නැතිවිය. පා බිම තැබීමේදීද මෙම ක්‍රියාකාරීත්වයන් වෙනස් වී නිරෝධ වී ඇත. පා බිම තබන විට දැනෙන තද ගතිය, රළු බව, ගොරෝසු බව, සිනිඳු බව, උෂ්ණ සීත බව, ස්පර්ශය නිසා සිදුවන බව පෙනේ. විනාඩි 10ක් පමණ සක්මණේ යෙදෙන විට සිත විසිරුණා. ස්පර්ශය කෙරෙහි සිත යොමු වීම හේතු කොටගෙන නැවත අරමුණට ගත හැකි විය. සක්මණේදී මට දැනුනේ ක්‍රියාවන් රාශියක Nirodha හා සිත් රාශියක Nirodhaක් බවය. එක් ක්‍රියාවකින් තව ක්‍රියාවක් මාරු වන විට පැවති සිත නිරුද්ධ වී නව සිතක් ඉපිද ඇත. දෛනික ජීවිතයේ සතිමත්ව පැවැති අවස්ථාවල ප්‍රධාන ක්‍රියා එකක් ලෙස පෙනුනද කුඩා අණු කුඩා ක්‍රියා රාශියක නිරෝධයන්ද සිත් රාශියක නිරෝධයන්ද සිදුවන බව දැනිනි. ගතවන සෑම මොහොතක්ම නිරෝධ වී ඇත. පරයන්ක භාවනාව පරයන්කේ හොඳින් පටල් වී හුස්ම රැල්ල වෙත සිත යොමු කළෙමි. සෑම හුස්මක් සෑම හුස්ම රැල්ලක් අවසානයේ නිරෝධයක්ම සිදුවේ. එය බැලූ සිතද නිරුද්ධ වී ඇත. හුස්ම රැලි කීපයක නිරෝධය බලන විට හුස්ම කැඩි කැඩි යන බවක් දැනුනි. සමහර ශබ්දයන්ද කැඩි කැඩි යන බවක් දැනුනි. කැඩි කැඩි යන හුස්ම රැල්ලක සිටවන්නේ එක් නිරෝධයක්ද යන්න ගැටලුවකි. මට උපදෙස් ලබා දෙන සේක්වා. මෙසේ හුස්ම රැලි නිරීක්ෂණය කරමින් සිටින විට කය නොදෙනී ගොස් සැහැල්ලුවටපත් විය. දූවිලි අංශු රාශියක් බවට මේ කය පත්විය. මේ කයෙහි ඇට මස් ලේ නහර ආදී කිසිවක් නොමැති තත්වයකට පත්විය. සුලම් පිර වූ බැලුනයක් තුල සිටිනවා බවක් දැනුනි. ඒට මා ප්‍රිය කළෙමි. එසේ පැයකට වැඩි වේලාවක් ගත කරන්නට ඇත. හුස්ම නොදෙනුනත්, කය නොදෙනුනත්, අවටින් ඇති වූ සමහර ශබ්ද දැනුණාක් මෙන් වේ. මේ தත්ත්වය කුමක්දයි මට වටහා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. හොඳයි කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි කොච්චර කාලයක් තිස්සේ දැන් ওই தත්ත්වයක් දකින්නවද? ඒ කියන්නේ දැන් ඔය මේ විදිහට නිරුද්ධ වෙලා යන தත්ත්වේ නැති වෙලා යන தත්ත්වේ කොච්චර කාලයක් තිස්සේ බලනවද? දැන් මාස දෙකක් විතර. මාස දෙකක් විතර. දැන් ඊට කලින් මොනවද බැලුවේ? ඊට කලින් මම මෙහිට ආපු මේ 6 වෙනි වතාව. ගිය මා ගිය අවුරුද්දේ මැයි මාසේ තමයි මම පටන් ගත්තේ. හරි. ඊට කලින් නම් මම ඉස්කෝලේදී මෛත්‍රී භාවනාව අනිත්‍ය හොඳයි. සාමාන්‍ය විදියට තමයි මෙහෙන් තමයි ආනාපාන සති භාවනාව පටන් ගත්තේ සක්මන් භාවනාව. හරි. ඉතින්දී ওই වේදනාව බලන්න හුස්ම රැලි බලන්න එහෙම තමයි ස්වාමීන් වහන්සේලාගෙන් උපදෙස් ලැබුණේ. හරි. ලොකු ස්වාමීන් වහන්සේ තමයි මට ඔක කිව්වේ. හොඳයි. දැන් ওই தත්ත්වය يعني දිගට පවත්වන්න පුළුවන්. කරගෙන යන්න පුළුවන්. සක්මනේදීත් ඔය ඔක්කොම තමයි වැටෙන්නේ. වැටෙන්නේ. හොඳයි. නිකන් එදිනදා ජීවිතයේදී කොහොමද හිතේ තත්ත්වය? එදිනදා ජීවිතයේදීත් මම මගේ කයට සමහර වෙලාවට ඉතින් විවිධ දේවල් දැනෙනවා රස්ණය, සීතල බව, දාඩිය දාන ඒ ඔක්කොම මම මේ වෙලාවට අවසානයේ මම හිතනවා නිරුද්ධ වීමක් විශේෂයෙන්. හිතනවද තේරෙනවා. ඒ කියන්නේ ඒක දැනෙනවා. දැන් නිරුද්ධ වුණා කියන එක මේ වේදනාවක් තිබිලා හිම හිත සාමාන්‍යයෙන් කියෝ කියෝ ඉන්නවද නැත්නම් මොකද தත්ත්වය හිතේ ස්වභාවය? භාවනා දැන් අපි හිතන්න භාවනා කරපු නැති කාලේ හිතේ නිකන් දෙන්නෙක් ඉන්නවා වගේනේ. කෙනෙක් කතා කරනවා අනිත් එක නාහන් ඉන්නවා ආයෙත් ආයෙත් කියවනවා කියවනවා කියවනවා එහෙම ගතියක් තියෙන්නේ. ඒ ගතිය තාම තියෙනවද? ටිකක් අඩුයි දැන්. ටිකක් අඩුයි. හොඳයි. එතකොට කියන්නේ කොච්චර විතර කියන්නේ අපි තුමු හිත මොකක් හරි දෙයක් අරමුණක් අල්ලන් කතා කරන්න ගත්තාම ඒක කොච්චර විතර වෙලා පැටලලා ඉන්නවද? කියන්නේ සිතවිලි සිතවිලි ඔස්සේ සිතවිලි ඔස්සේ දැන් මේ එහෙම මම පැටලෙන්නේ නැහැ. සිතවිලි එනවා. ඒවට ඔය යන්න අරිනවා. හරි. අවසානයේ මට හිතෙනවා සිතවිල්ලක් ආවා නිරෝධ වුණා කියලා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක සිතවිලි ඇවිල්ලා නිරුද්ධ වුණා. දැන් ඒක ගැන දැනුවත් වුණා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? නැවත මම ඉතින් හුස්ම රැල්ලට හුස්ම රැල්ලට එනවා. දැන් ඇවිල්ලා ඉඳගෙන භාවනා කරද්දි හුස්ම රැල්ලෙන්ද පටන් ගන්නෙ. හුස්ම රැල්ලෙන් පටන් ගන්න. හරි. ඒව එතකොට ඇවිල්ලා නැතිලා යන හැටි දක දක ඉන්නවා. දකින් ඉන්නවා. ඊට පස්සේ ඒවා බල බල ඉඳද්දි හුස්ම රැල්ලේ ඔක්කොම ටික නැති වුණාට පස්සේ මොකද කරන්නේ? සමහර වෙලාවට ඉතින් සිතුවිලි එනවා. හරි. ඒවා එයත් බලනවා. ඔව් ඒවා يعني ඒකට ඇවිල්ලා යන්න අරිනවා. ඒවයි පැටලෙන්න යන්නේ නැහැ. හොඳයි. එතකොට හිතට මොකද වෙන්නේ? හිතට ලොකු සැනසෙල්ලක් තියෙනවා. හොඳයි. ඊට පස්සේ සිතුවිලි ටික ඔක්කොම නැති වුණා කියලා හිතන්න. දැන් ඔන්න සිතුවිලි 10ක් ආවා. එකක් ආවා ගියා, තව එකක් ආවා ගියා, තව එකක් ආවා ගියා. ඔන්න 10ක් ඇවිල්ලා ගියා. තාම එකක් ආවෙ නැත්තම් මොකද කරන්නේ? මම බලාගෙන ඉන්නවා සිතුවිලි එයිද කියලා මම එහෙම බලාගෙන ඉන්නවා. හරි. එතකොට හිතට අරමුණක් තියෙනවද? නෑ අරමුණකින් තොරව ඉන්නේ. ඉන්නවා. ඉන්න පුළුවන්. කොච්චරලා ඉන්න පුළුවන්ද? හැම වෙලාවෙම බෑ ස්වාමීන් වහන්සේ. හරි. දැන් ওই සටහනට හේතු පාදක වුණු වෙලාව නම් පැයකට වැඩි. හොඳයි. හොඳයි. ඒ කියන්නේ සිතුවිලි වලින් තොරව පැයක් හිටියා කියන එකද ඔය කියන්නේ නැත්නම් එහෙමයි ස්වාමීන් වහන්සේ. තොරව පැයක් ඉන්න පුළුවන්. හරි. ඔය தත්ත්වය දිගට දිනු කරන්න. කියන්නේ දැන් දැන් තයක් කියන්නේ ආනාපානය බැලුවත් වරදක් නැහැ, වේදනාව බැලුවත් වරදක් නැහැ, සිතුවිලි බැලුවත් වරදක් නැහැ. කොයි දෙයක් අර දැන් කරලා තියෙන විදිහ තාම හොඳයි. මේක ඇතුළේ නැතින ස්වභාවයක් පමණයි මෙතන තියෙන්නේ. ඒක තේරුම් ගන්න තේරුම් ගන්න මේ ටික අතහැරෙනවා. අතහැරිලා අන්න හිත හිත තේරුම් ගන්නවා මේ මේවා බලනවා කියන්නේ මහා වදයක්. මේක මේක තියෙන පීඩාවක්. මෙතන තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. මේවා එච්චර හරයක් නැහැ. කියලා අන්න එයා ටික ටික ටික එයාගෙම විවේකයක් හදා ගන්නවා. ඉතින් ඒ විවේකයේ තමයි දැන් ඔය අත්දකලා තියෙන්නේ. දැන් සිතුවිලි ටිකක් ආවා. ඔක්කොම ටික ගියා. ඔන්න අලුතෙන් ආවේ නැහැ. අන්න දැන් එයාට ඉන්න පුළුවන් සතිය සතියේ තියෙන ප්‍රබල අවස්ථාවක් තමයි මොකට කියනවා ඒ කියන්නේ අනිශ්චිතතාවයක් කියලා මොකක්වත් ඇසුරු නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා දැන් හිතට. ඒ කියන්නේ මුලදී අපිට අනිවාර්යෙන් අරමුණක් ඇසුරු කරලා ළමයි ඉන්න වෙන්නේ. හැබැයි ඒක හොඳට මේ අරමුණේ ස්වභාවය දැක ගන්න දැක ගන්න. ප්‍රඥාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අන ටික ටික ටික හිත දියුණු වෙනවා. හිත මේ දේවල් අතහැරලා හිත අනිශ්චිතව ඉන්න පටන් ගන්නවා. අරමුණකින් තොරව ඉන්න පටන් ගන්නවා. නැත්තම් සතිමත් භාවයක් දියුණු වෙනවා අරමුණු රහිත සතියක්. ඒ ඔය தත්ත්වය පොඩ පොඩ පොඩ පුරුදු කරන්න දැන්. අනිත් දැන් අර මම මුලින්ම දවසේද කොහෙදත් තවත් කෙනෙකුට මම කිව්වේ අර දැන් අපි හිතන්න වෙන ගමනක් බිමනක් යනකොටත් ওই தත්ත්වේ පවත්වන්න පුළුවන් ද එහෙම බලලා තියෙනවද නැද්ද? තාම බෑ. ඔව් මතක් වෙච්ච වෙලාවට මම පොඩ්ඩක් බලනවා ඉතින්. හරි. ඒ වුණාට ඉතින් හිත විසිරෙනවා. විසිරෙනවා. ඒ දැන් ඔය යන විදිහේදී අපි ආනාපානේ ආවා ඔය ටික ඇති වෙලා නැති වෙලා හැටි බලබලා හිටියේ ඉන්නද්දී අපි හිතමු ඔන්න ගියා මොකක්වත් නැති අරමුණකට. එතෙන්ද එහෙම ඉන්න. ඊට පස්සේ සිතුවිලි ආවේ නැත්තම් මම කියන්නේ මෙහෙමයි. ආනාපානය කර කර ඉන්නවා. ඉන්නකොට ඒ ටික ඔන්න නැති වුණා කියලා හිතන්න. ආයෙත් වෙන එකකට නොදා ඉන්න පුළුවන් නම් බලන්න. වේදනාවකට දාන්න නැතුව ඉන්න පුළුවන්ද? රසwidetilde ආවට දාන්න නැතුව ඉන්න පුළුවන්ද? අපි තුමු පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් ඉන්න. ඊපස්සේ ඔන්න වේදනාවක් ආවා. ඔන්න ඒකද බල බලා ඉන්නවා. දැන් දැමුණා කියලා හිතන්න ආයෙත් ඒක බල බැලුණා කියලා. ඒක බල බලා ඉන්නවා. එන්න ඒකත් නැති වුණා. ආයෙ සිතුවිලි දිහා බලන්නේ නැතුව මේකෙන් අර නැති වුණ ගතියත් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලන්න. ආයෙත් අපි ඔන්න සිතුවිලි බැලුණා. සිතුවිලිත් ඇතිලා නැතිලා ගියා. ඔන්න ඊට පස්සේ වෙන සිතුවිල්ලක් ආවෙන්නේ නැහැ. එතකොටත් ඔන්න ඒ මුකුත් නැති ස්වභාවය තුළ ඉඳලා බලන්න. දැන් අය දැන් ඔහොම ඉන්නකොට සමහරට වේදනාව එන්න ඉඩ තියෙනවා. ඒකට නොදා ඉන්න දැන්. දැන් මෙතන තමයි සමාධියක් හැදෙන්නේ. විපස්සනා සමාධියක් ඔතන හැදෙනවා. දැන් මේ ඒ විපස්සනා සමාධිය හදා ගැනීම සඳහා දැන් අපි උත්සාහත් වෙන්න ඕනේ. ටික ටික ටික ඔය தත්ත්වය බහුලීකృత කරන්න. හොඳට ආනාපානෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ, වේදනාව හරහා ගියත් ප්‍රශ්නයක් නැහැ, සිතුවිලි හරහා ගියත් ප්‍රශ්නයක් නැහැ. එකම තැනට එන්නේ අපි. ඒ එතෙන්ට ආවට පස්සේ හොඳට එතන බහුලීකృత කරනවා. එතන හොඳට පුරුදු කරනවා හිත මෙන්න මෙහිම තැනක් තියෙනවා. මෙන්න ස්වභාවයක් තියෙනවා. අනිසිත ස්වභාවයක් තියෙනවා කියලා හොඳට හිතට හඳුන්ලා දෙන්න ඕනේ. හිතට පුරුදු කරලා දෙන්න ඕනේ දැන්. ඒ හිතට මේක පුරුදු නැත්තම් හිත දුවනවා. වෙන වෙන අරමුණු වල දුවනවා. ඊළඟට දිව්වහම යාගේ තියෙන ඒ ඒ යා දුවපු අරමුණේ තියෙන පීඩාව පෙන්ලා දෙන්න ඕනේ. මේකේ අරමුණේ තියෙන අනිත්‍ය ස්වභාවය, ඇතිලා නැතිලා යන ස්වභාවය උගන්වන්න ඕනේ යාට. උගන්න ඉගෙන්නුවා නම් එයා ඒක තේරුම් ගත්තා නම් අන්න අතහැරලා දානවා. අතහැරලා දාලා ආයෙත් මෙතෙන්ට එනවා. මෙතන තියෙන්නේ මුකුත් නැති ගතියක්. මෙතන තියෙන්නේ නිදහස් ගතියක්. හුදු ශාන්ත ගතියක් පමණයි තියෙන්නේ. හුදු පැවැත්මක් විතරයි තියෙන්නේ. මෙතෙන්ට එනවා. ඒ ඒ தත්ත්වය නැවත නැවත හුරු කරන්න. නැවත නැවත හුරු කරලා මේ தත්ත්වය නිකන් තමන්ගේ gedara වගේ කරගන්න தත්ත්වයට හිතේ gedara වගේ කරගන්න තත්ත්වෙට එන්න ඕනේ. gedaradit ඉතින් මේ සාමාන්‍ය ඉතින් ගෙවල් වල ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් වලදී මම ඉතින් පැත්තකට වෙලා මෙනෙහි කරනවා මේක ආවා දැන්. යයි. හ්ම්. එහෙම කියලා මම ඒකේ පැටලෙන්නේ නැහැ. මම පැත්තකට වෙලා ඒක බලාගෙන ඉන්නවා. එහෙම අවස්ථාවට මගේ ජීවිතයේ දැන් පොඩ පොඩ යොමු වෙලා තියෙනවා. හොඳයි. මේක හොඳයි. ඒකයි අපි ගැඹුරු ප්‍රඥාවක් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි තුල ඔය වගේ චර්යාත්මක වෙනස්කම් වෙන්න ඕනේ. වෙලා නැත්තම් ඒ කියන්නේ අපේ විපස්සනාවක් වැඩිලා නැහැ. විපස්සනාවක් નિවර්දේව වැඩෙනවා කියන්නේ අපේ ජීවිතේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ. අපි දේවල් දිහා බලන හැටි වෙනස් වෙන්න ඕනේ. දෘෂ්ටි කෝණය වෙනස් වෙන්න ඕනේ. ආකල්පමේ වෙනසක් ඇති වෙන්න ඕනේ. අපි දේවල් ග්‍රහණය කරගෙන ලොකු මමත්වයකින් අරගෙන මාන්නයක් හදාගෙන ඉන්න ගතිය වෙනුවට මේ දැන් අතහැරලා දාන ගතියක්. ඒ වෙනුවට තමන් බොහොම අහිංසකව බොහොම මදහත්ව බොහොම නිහතමානීව මේ තමන් එක්ක ඉන්න ගතියක්. බොහොම නිකන් තමන් එක්ක කෙලසුන්ගෙන් තොරව ආතතියකින් තොරව නිදහසේ ඉන්න ගතියක්. අන්න ඒ පැත්තට ටික ටික හැදෙනවා. හැදෙනවා නම් අන්න බුදුහාඳුරු පෙන්වූ පාරේ යනවා. එතකොට අර වෙනද වගේ බැඳීම් එක ඉන්නේ නැහැ. බැඳීම් හුඟක් දුරට අඩු කරලා තියෙන්නේ. ඒ මට හිතෙනවා හැම වෙලාවෙම මේ මේ කිසි දෙයක් මට පාලනය කරන්න බෑ. මගේ ජීවිතෙත් මට පාලනය කරන්න බැරි නම් මං අනුන්ගේ වට ඇයි ඇඟිලි ගහන්නේ කියලා එහෙම හිතෙනවා. හිතිලා මම ඉතින් නිහඬ චරිතයකට දැන් ගොඩක් යොමු වෙලා තියෙනවා. හොඳයි හොඳයි. යන පාර හොඳයි. ටික ටික ওই පැත්තෙම දියුණු කරන්න. ඒ කියන්නේ බුදුහාමුදුරන් දැන් තා පොඩ්ඩක් දැන් ධර්ම පැත්තෙන් විස්තර කරනවා නම් ওই පැත්තෙන් ඉඳ ඉඳ තව තව ඉතින් බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න ඕනේ. බොජ්ජංග ධර්මයන් දියුණු කර ගැනීම සඳහා ඔය අනිශ්චිතතාවය තමයි ප්‍රයෝගී කරගන්න තියෙන්නේ. බුදුහාඳුර කියන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං මොස්සග්ග පරිණාමින් සති සම්පොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං මොස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්පොජ්ජංගම් භාවේති ඔය විදිහට බොජ්ජංග හත ගැනම කියනවා ඒ කියන්නේ මේ විවේකය ඇසුරු කරන්න ඕනේ දැන් දැන් තියෙන හිතේ විවේක ස්වභාවය හිත දැන් නිකන් එක එක අරමුණු එක්ක පැටලි පැටලි ඉන්න කැමැත්තක් නැහැ මේ හිත විවේකයෙන් ඉන්න කැමැති අන්නේ විවේක ස්වභාවය අසුරු කරමින් තමයි අන්න තව තව බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න ඕනේ. ඊළඟට විරාග නිසිතක්. දැන් මේ එන අරමුණු ගැන තියෙන විරාගී ගතිය. දැන් අර මෑණියෝ කිව්වේ මේක පැටලිලා වැඩක් නැහැ දැන්. අතහැරලා දාලා නිකන් මෑණියෝ මැකිලා ගිහිල්ලා වගේ. මේවා අර කලින් තරම් මේකේ රසවත් ගතියක් නැහැ දැන්. විරාගී ස්වභාවයක් තියෙනවා. අන්නේ විරාගී ස්වභාවය අසුරු කරමින් අන්න තව තව මේ මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරනවා. නිරෝධ නිසිතක්. අන්න දැන් කළා තියෙන්නේ ඕක තමයි. නිරෝධයක්නේ දකින්නේ. එන්නේ නැ හැමදේම නිරුද්ධ වෙලා යන හැටි දකින්න. ඇතිලා නැතිලා යන හැටි දකින්න. නැති වෙන පැත දකින්න උත්සාහත් වෙනවා. මේ නිරෝධ නිසිත ස්වභාවයක් ඔන්න ඇසුරු කරමින් මේ தත්වය පා තව තව බොජ්ජංග ධර්මයන් දියුණු කරනවා. වස්සංග පරිණාමයෙන් කියන්නේ මේ එන දේවල් ඇතිලා නැතිලා යනව නේද කියලා නිකන් අතහරිමින් එන දේවල් අතහරිමින් මේ தත්ත්වය දිනු කරනවා. අනිශ්චිත தත්ත්වය බොජ්ජංග මේ ධර්මයන් දිනු කරනවා. මේක ඉතින් තව තව යන්න ඕනේ. තව දැන් ඔය යන විදිහ හොඳයි. ඉතින් ඔය தත්ත්වය ප්‍රගුණ කර කර ඔය தත්ත්වයේ හිත වැඩිදුර පවත්වමින් වැඩි වැඩි වෙලාවල් පවත්වමින් ඔතන ඒ කියන්නේ හිතේ අර ඒ සාමාධිමත් ගතියත් හැදෙන්න දෙන්න. දැන් ඒ தත්ත්වයට හිත ගියා. බොහොම එතනට හිතපත් වුණා නම් බොහොම මදහත්ව එතන ඉන්න මොකක්වත් කරන්න නැතුව. ආයි කියන්නේ හිතේ සැකයක් ඇති කරගන්නත් එපා. ආයි එයිද මේවා කියලා නිකන් බය වෙන්නත් එපා. ඒ තුල නිකන් පූර්ණ තෘප්තිමත් භාවයකින් සැහැල්ලුවෙන් ඉන්න. එහෙමයි ස්වාමීනි. එතකොට අද මේ මේ සටහන ලැබුවට පස්සේ මම සක්මන් කරා. සක්මන් කරද්දිත් මට තේරුණා මේ পায় ස්පර්ශ නිසා තමයි රළු බව, මෘදු බව ඒ ස්පර්ශය නිසා එහෙම වෙනවා. හරි. එතකොට අර පා උස ගෙන යාමේදී සහැල්ලුවෙන් পায় අරන් ගියේ. එතකොට මට එතින්දි තේරුණේ අර ජීවිතයේ ගැටීම් ඇති කරගත්තාම තියෙන වේදනාකාරී බවයි සැහැල්ලුවෙන් අර කියන්නේ මොකුත් නැතුව නිකම්ම පාවෙද්දී ඇතිවෙච්ච සැහැල්ලු බවයි තියෙන වෙනස. ඔව්. ඒක තමයි. කියන්නේ ඇත්තටම කියන්නේ මෙතෙන්දිත් දැන් ටික ටික ඉස්සරහට යද්දි තේරෙවි. ඒ කියන්නේ මෙතෙන්දී අපි දැන් හිත අපි තුමා ආනාපානේ හරහා ගිහලා ওই தත්තට ආවා කියලා අනිසය ස්වභාවයට ආවා කියලා ඊට පස්සේ දැන් ඔතන ඉන්න පුළුවන් හැබැයි ඉන්නකොට වේදනාවක් දැනෙන්න පුළුවන් සිතුවිලි එන්න පුළුවන්. එතකොට ඒවාට යන්නේ නැතුව මේ தත්ත්වය පවත්වන්න පුළුවන් නම් අන්න ටික ටික අපි මේ தත්ත්වය හුරු කරනවා. මේ தත්ත්වය බහුලීකృత කරනවා. ඔය වගේමයි අපි සාමාන්‍ය ජීවිතයේදී ඊළඟට යන්නේ. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි. ප්‍රශ්න ඕන තරම් තියෙනවා. එකක්වත් දැඩිව ග්‍රහණය කරන්නේ ප්‍රශ්න තියෙනවා. ඒවා ඒ වගේන් ආතතියක් හදාගන්න තු ඉන්න ගතියක්. කියන්නේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. කොහොමද මේ ප්‍රශ්න වලින් ආතතියක් හදාගන්නේ නැතුව? ප්‍රශ්න වලින් මමත්වයක් හදන්න නැතුව ප්‍රශ්න වලදී අපි ද්වේෂයක් ඇති කරගන්න නැතුව මාන්නයක් ඇති කරගන්න නැතුව මොනවා හරි මේ ක්ලේශයක් ඇති කරගන්න නැතුව කොහොමද පොඩ්ඩක් මේ හිත නිකලෙස්ව පවත්වන්නේ කොහොමද හිත අනිශ්චිතව පවත්වන්නේ ආතතියකින් තොරව පවත්වන්නේ ඔය පැත්ත තමයි දිනු කරන්න තියෙන්නේ ඔය පැත්ත තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් දිනු කළා දිනු කළා කියලා මේ தත්ත්වය දිනු කරද්දී තමයි අපේ තව තව ගැඹුරේ තියෙන කෙලස් ටික තේරෙන්න ගන්නෙ ඉතින් ඒ කියන්නේ මේ தත්ත්වය දිනු නොකර හිතේ තියෙන කෙලස් තේරෙන්නෙත් නැහැ ඒකයි. ප්‍රධාන කැලස් ටික අහු වෙනවා. රාගය ආවම රාගය කියලා හඳුනා ගන්නවා, ද්වේෂය ආවම ද්වේෂය කියලා හඳුනා ගන්නවා, ලොකු මාන්නයක් ආවම මාන්න කියලා හඳුනා ගන්නවා, ඊර්ෂ්‍යක් ආ ඊර්ෂාවක් ආවම ඊර්ෂාව කියලා හඳුනා ගන්නවා. ඒ වගේ ප්‍රබල දේවල් හඳුනා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා දේවල් තියෙනවා මේකේ. <laughs> බේසි නෑ ඉතින්. ආනාපාන සතිය දැන් හුස්ම වල Nirodha බල බල ඉන්නකොට ඉතින් එක දිගටම සමහර වෙලාවට ඉතින් ওই සිතවිලිත් එන්නේ නැත්තම් අර මේ නිකන් නීරස බවකුත් එනවා. ඒත් ඉතින් ඒකත් විඳගෙන යන්නයි තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේ தත්ත්වෙ ඉඳද්දි නිකන් මුකුත් නොකර ඉන්න ඕනේ. හරි ඒකාකාරී බවක් දැනේවි. يعني මේ සමාධිමත් ගතිය හැදෙන්නේ ඒ ඒ හරහා. මොකද අපි හිත හිත මේ සතුටු වෙන්නේ හුඟක් වෙලාවට නිකන් මේ ප්‍රමෝදයටපත් වෙන්නේ, තෘප්තිමත් වෙන්නේ, දඟලන්නේ මේ කෙලෙස් හරහා. හිතන් දැන් අපි මොකක් හරි චිත්‍රපටයක් බලනවා. චිත්‍රපටය බලද්දී හිත සතුටු වෙන්නේ එහෙම මේ චිත්‍රපටයෙන් නිකන් කුප්පන ගතියක් නේ තියෙන්නේ. එයා කෙලෙස් අවුස්සලා දෙනවා. අන්න ඒ අවුස්සපු ගතියත් එක්ක අපි සතුටු වෙනවා. නමුත් මෙතන තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. මෙතන මුකුත් නැති ස්වභාවයක් තියෙන්නේ. මොකක්වත් මේ හිත කුප්පණ ගතියක් නැහැ. හිත කෙලෙස් වලට ඇදලා දාන්නේ නැහැ මේ ස්වභාවය තුළ. මේ ස්වභාවය තුළ තියෙන නිකන් මොහි ශාන්ත ගතියක් පමණයි. ඒ ඒ ඒක හරි නීරසයි තිමුලදී. ඒ නීරස භාවය පුරුදු කරන්න. අපි හුඟක් වෙලාවට කරන්නේ නීරස ගතියක් ආපු ගමන් අපි ඒ ගතියේ ඉන්නේ නැතුව ඒකාකාරී හරිම හරිම පාළුයි කියලා මොන හරි දේවල් අපි කරනවානේ එක්ක කාට හරි කතා කරනවා නැත්නම් පත්තරයක් බලනවා රූපවාහිනී බලනවා රටේ නැති දේවල් කරනවානේ. අර නීරස ගතිය අපිට ඉන්න බෑ. දැන් ඔන්න භාවනාවෙන් ටිකක් ක්‍රමානුකූලව ප්‍රඥාවක් දියුණු වීම හරහා ඔන්න දැන් ටික ටික ටික අර හිතේ කෙලෙස් වලත් අයින් වෙලා අරමුණු ග්‍රහණයනුත් අයින් වෙලා උපාදාන වලින් අයින් වෙලා ඔන්න පොඩ්ඩක් ඔන්න මේ අනිසිතතාවයක් දියුණු කරන්න ගන්නවා. එතනත් ඉතින් මුලදී වැටෙන්නේ නීරසයි වගේ. හැබැයි මේක දියුණු කළ යුතු දෙයක්. හොඳයි හොඳයි. දරුවන් සම්. හරි. සම්හස මේ එදිනෙදා ජීවිතේ සතිමත් වෙන හැටි වාර්තාවක් තිබේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ සක්මන් භාවනාව හා පර්යංකේ ආනාපානා සති භාවනාව පිළිබඳව මා පෙර දින ඔබ වහන්සේට වාර්තා කළෙමි. ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව මම එම භාවනා දෙක දැනට ප්‍රගුණ කරමි. අද මා ඔබ වහන්සේ වෙත වාර්තා කරන්නේ මගේ දිනෙදා සතිය පැවැත්වීම පිළිබඳවයි. මා තනිව කරන හැම වැඩක්ම සෙමින් සතිමත්ව නිශ්ශබ්දව කිරීමට උත්සාහ කරමි. උදෑසන අවදිව දත් මැද මුහුණ සේදීම පියවරෙන් පියවර සතිමත්ව කරමි. තේ කෝප්පේ පිළියෙල කිරීමේදී වතුර කීතලයට දැමීමේ සිට හෝ සිට තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය භාජනයට දැමීම සෙමින් සතිමත්ව නිශ්ශබ්දව කරමි. සහගතාගත් තේ කෝප්පය මුවට ලං කිරීම තේ වතුර දිව දත් හා ස්පර්ශ වන ආකාරයේ රස දැනෙන හැටි නිරීක්ෂණය කරමි. දානශාලාවට යන එන විට සක්මන් භාවනාව අනුව යම් දානය ගන්නා විටත් පිටක් පිටක් පාසා සෙමින් සතිමත්ව වළඳෙමි. වතාවත් එමෙදීම් පිරිසිදු කිරීම කරන විටද අත්‍යවශ්‍යම දෙයකට හැර අන් අය හා කතා නොකර සෙමින් සතිමත්ව නිශ්ශබ්දව කිරීමට උත්සාහවත් වෙමි. එදිනෙදා සතිය පැවැත්වීමට ආදාළව තවදුරටත් උපදෙස් පතමි. දිනෙන් දින අපගේ ප්‍රඥාව දිනු කර ගැනීමට උපදෙස් දෙන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා උතුම් නිවනින් සැනසෙ. එසේම වේවා. හොඳයි. <laughs> අ උත්සාහය ඇත්තටම හොඳයි. මේ කියන්නේ අපි ওই විදිහට අපේ දිනදා ජීවිතයේදී අපි පොඩ්ඩක් හැදගැහෙන්නේ නැත්නම් අපි නැවත නැවත වර්තමානට එන්නේ නැත්නම් ඉතින් හරි අමාරුයි මේ ඉස්සරහට යන්න. ඉතින් කළා තියෙන වැඩේ හොඳයි. ඉතින් එක එක පැති හරහා යන්න පුළුවන්. අපි හිතමු මේ ස්පර්ශය හරහා යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අතු ගන්නකොට අපිට ඉදල ඉදල නම් අල්ලන්නේ එතන තියෙනවා ස්පර්ශයක් දැනෙනවා ස්පර්ශයක ඉන්න පුළුවන් එහෙම නැත්නම් අතු ගන්නකොට සද්ද පිට වෙනවා ඒ සද්දෙත් එක්ක ඉන්න පුළුවන් ඉතින් ඒ වගේ පැත්තක් දිනු කරන්න පුළුවන් අපි තුමු දැන් දැන් ඔය කෑම කනකොට ඔන්න දැනීම් තියෙනවා අපිට රස දැනෙනවා රස එක්ක ඉන්න පුළුවන් එහෙම නැත්නම් අපිට කැමැත්තක් ඇති වෙනවා ඒ කැමැත්ත තේරුම් ගනිමින් ඉන්න පුළුවන් ඉතින් එක එක ක්‍රමවලට ඉතින් මේ සතිමත් භාවය දිනු කරන්න පුළුවන් කොයි දේත් වළංගුයි එක එක අයට එක එක ආවේනික ක්‍රම තියෙන්න පුළුවන්. ඒක වරදක් නැහැ. මේ උදා හුඟක් ප්‍රකටයි ඔය මේ ස්පර්ශය. දැනෙන දෙයක් වර්තමාන වශයෙන් දැනෙන දේත් එක්ක ඉඳීම. එදිනදා කටයුතු වලදී. එහෙම නැත්නම් තමන් තුළින් පිට වෙන නිකුත් වෙන සද්දත් එක්ක. අපි තුමු පිඟානක් පිඟානක් හොදනවා, කෝපයක් හොදනවා වගේ දේදී යම් සද්දයක් නිකුත් වෙනවා. ඒක ගැන අවධානයෙන් ඉන්නවා. ගමනක් බිමනක් යනකොට ඉතින් ඒ දැනෙන දේත් එක්ක ඉන්නවා. ඊළඟට පුළුවන් නම් තවත් ඉතින් මේ අපි කටයුත්තක් කරනකොට හිත දිහා බලන්නත් පොඩ්ඩක් උත්සාහත් වෙන්න. මොකද අපි කටයුතු කරද්දී තමයි කෙලෙස් පහළ වෙන්නේ. සිතානුපසනාවකට දැන් පුරුදු වෙලා තියෙනවා නම් ඒ විවිධාකාර කටයුතු වල නිරත වෙනකොට ඒ කටයුත්ත හරහා මොනවාද ඇති වෙන්න පුළුවන් කෙලෙස් කියලා දැනුවත් වෙන්න. ඒ කියන්නේ අපි හිතමු අපි දැන් බණක් කියනවා කියලා කියමු දැන් අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් මෑණි කෙනෙක් ගැන හිතනවනම් අපි බණක් කියද්දී එතන සමහරවිට අනිත් අය ඔන්න ප්‍රශංසා කරනවා නම් මනම් එහෙම කරනකොට ඔන්න මාන්නයක් එන්න පුළුවන්. අපි තුන් අනිත් අය ඔන්න නිකන් නිදාගෙන ඉන්නකොට ඔන්න තමන්ගේ හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් නිකන් මොකක් හරි පැත්තක මේ ඍණ පැත්තක් එන්න පුළුවන්. අපි දුන්න නැත්තම් වෙන කෙනෙක් එක්ක කතා කරද්දී එයා අපි නොරුස්නා දෙයක් නම් කියන්නේ අපේ අපේ වචනෙට එකඟ නොවන දෙයක් නම් කියන්නේ අපි තමු මේ මේ මේ සාකච්ඡාවේදී අපිට ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. නොරුස්නා ගතියක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ අපි විවිධාකාර කටයුතු නිරත වෙනකොට මේ වගේ හිතේ নানা ප්‍රකාර කෙලෙස් පහළ වෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට ටිකක් භාවනාව ඉස්සරහට යනකොට අපි හිතනවා මේ භාවනා කරන වෙලාවේදී කෙලෙස් මතුවේයි කියලා. හුඟක් වෙලාවට භාවනා කරන වෙලාවේදී කෙලෙස් මතුවෙන්නේ නැහැ. කෙලෙස් මතුවෙන්නේ මේ මේ භාවනාවෙන් එතර නැත්නම් බාහිරව ඉන්නකොට අපි එදිනදා කටයුතු වල දෙනකොට තමයි හුඟක් වෙලාවට කෙලෙස් මතුවෙන්නේ. ඉතින් අපි සෑහෙන්න ඒ සඳහා ඉතින් පුරුද්දක් ඇති කරගන්න වෙනවා මේ කොහොමද උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් මේ හිත ගැන පොඩි අවධානයකින් ඉන්න. ඒ හරහා තමයි ඉතින් යන්න තියෙන්නේ. ඉතින් අදට අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික යොමු කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපි සාකච්ඡාව අවසන් කරමු. හොඳයි. මම හිතනවා අද අපි සයන්නේමක් සාකච්ඡා කළා. ඉතින් අදත් මේ සියලු දෙනාම එකතු වෙලා උතුම් වූ සීලය සමාදන් වෙලා හැකි පමණින් සමන් තුළ සති සමාධි ප්‍රඥාදී ගුණ ධර්මයන් දියුණු කර ගැනීම සඳහා උත්සාහත් වුණා. ඒ වගේමයි ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. ඒ වගේම ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ අන්දමින් අද දවස පුරාත් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.